ඒ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවට වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සිළුමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා බහුකාරා සත්ත අරිය ධනානීති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සත්‍ය ආර්ය ධන කියන පාඩම දිගේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඒ දසුතර සූත්‍රය උගන්වන්නේ පාඩම දිගේ අපි එකින් එක එකින් එක අපේ ශක්ති ප්‍රමාණයට තේරුම් කරගනිමින් අපි කරන මේ භාවනා ජීවිතයට ඒක සම්බන්ධ කරගනිමින් ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි සද්ධා දානය, ශීල දානය, හිරි දානය, ඕතප්ප දානය කියන කාරණා අපි ඊයේ වෙනකොට යම් ප්‍රමාණයට අත කාලා තිබුණා. එයින් අවසානයේදී අපි සාකච්ඡා කරමින් හිටපු මේ හිරියොතප් කියන එක හිරෝතප්පං කියලා සඳහන් වෙනවා දෙකකට සඳහන් වෙන්නේ හිරි කියලා කියන්නේ පවට ලැජ්ජාව ඕතප්ප කියලා කියන්නේ පවට ඇති බය. ඉතින් මේ ධර්ම දෙක විශේෂයෙන්ම ආශ්‍යාකරේ ධර්මතාවල ආශ්‍යාකරේ දහම් ගුරුවරුන් අතර නැත්නම් ශාස්ත්‍රඥ අතර බටහිරයට වැඩිය ගොඩක් සලකනවා විශේෂයෙන්ම මේ වෙනකොට. ඉස්සරත් ඇත්තටම රටේට ඉච්චර දිග සංස්කෘතියක් තියෙන රටවල් නෙවෙයි. ඒ වගේ යම් ප්‍රමාණයකට තිබිලා තියෙනවා. ඔය පසුගිය අවුරුදු 300 ඒක සමූල ඝාතනයකට ලක් වුණා. ඒ නිසා බයලජ්‍ය දෙක ගාක් සෝදපාලුවට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ රටවල් එක පැත්තකින් භෞතික ලොකු දියුණුවක් ලැබුවා. මොකද කිසිම බයක් නැහැ ලැජ්ජාවක් නැහැ සතුම් මරන්න වරකම් කරන්න කාමීත්‍යචාරය කියන්න කරන්න බොරු කියලා හිස්සතන පරිසසනට කිසිම බයක් ලැජ්ජාවක් නැහැ ඒ නිසා ඒක දිනුවක් වශයෙන් පේනවා ඉතින් අපිත් මේ ලංකාව වගේ එහෙම නැත්නම් ආසියා කෘතියෙන් රටවල් අපි ඒ දිලිසෙන ගතිය හොඳට දකිනවා මේ පැත්තේ ඉඳලා. ඇයි අපිට මෙච්චර ලොකු සංස්කෘතියක් තියෙද්දී අපි මේ નિરක්ෂයට කිට්ටුව හොඳ සමසීතෝස්න දේශගුණයක් තියේදී සදාහරිත වන රේඛාවල් තියේදී අය අපිට දිනුනෙන්න බැරි. අර රටවල් ඒ මොනක්වත් නැතුව බුද්ධම විදියට දිනුවක් ලැබනවා මේ තාක්ෂණයත් එක්ක. ඒකට හේතුව ඕ අහේතුව වශයෙන් පෙන්වන්න තියෙන්නේ පවට බය සහ ලැජ්ජාව කියන එක පොඩ්ඩක් ඒගොල්ලෝ පස්සට අරන් තියෙනවා. දැන් ඒ නිසා මේ වෙනකොට ඒ රටවල් වල ඒ වගේ ආදීනව පේනවා අපේ ඉස්මල මේ තිබුණත් අපේ ජාතියට තාම පේන්නේ තාම පේන්නේ ඒගොල්ලෝ දිනුනුයි කියන අදහසේ. නමුත් මම හිතන්නේ අපේ પરම්පරාව ඇතුළත ඒකේ ආධිනව බොහොම ඉක්මනට දකින්න පුළුවන් වෙයි. එදාට තේරෙයි මේ ਸਰවචන් වහන්සේ නැත්නම් සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ අපිට මේ හීතලෙන් ඇඟට නොදැනි මේ හිරියොතප් කියන ධර්ම දෙක ධනියක් වශයෙන් ඇයි තේරුම් කරලා දෙන්නේ කියලා. ਸਰවචනanse මේකට සඳහන් කරන්නේ දේව ධර්ම කියලා. යම් කෙනෙක් පවට බය සහ පවට ලැජ්ජාව ඇති කරගත්තා නම් එයා ඉබේම manussත්වයේ ඉස්සෙන්න පටන් ගන්නවා. manussත්වයේ උසස් වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේවට දේව ධර්ම කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් මේ ධර්ම දෙක නැත්තම් පවට බය සහ පවට ලැජ්ජාව ඒ මිනිස්සයා මොනම කෙනෙකුට පාලනය කරගන්න හම්බෙන්නේ තමන්න තමන් පාලනය කරන්නත් බෑ රජයකට පාලනය කරන්නත් බෑ දඬනීයකට පාලනය කරන්නත් බෑ මේක තියෙන කෙනාට කියනවා ලෝකපාලක ධර්ම කියලා මේ ධර්ම දෙක තියෙන කෙනා නැත්නම් මේ ධර්ම දෙක පවට ඇති බය සහ පවට ඇති ලැජ්ජාව ලෝකපාලක ධර්ම විදිහට සඳහන් කරලා තියෙනවා ඒ වගේම සුඛ ධර්ම කියලා ලෝකයේ තියෙන සුදු පාට ධර්ම ටිකක් කියලා. ඉතින් බුරුම ස්වාමීන් වහන්සේ හුඟක් වෙලාවට වැඩමුළුවකදී මේ ගැන ටිකක් කතා කරනවා. මොකද ඒකට බටහිරේ සහ ආසියාකරේ විශාල පිරිස් එකතු වෙනවා. ඒ පිරිස් විවිධ සංස්කෘතික ලක්ෂණ වල ඉන්නේ. ඉතින් හරි අමාරු ගොනු කරගන්න 200ක් විතර සෙනඟ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අර බුරුම අගයන් ආඩම්බරයන් ආසියාකරයේ තියෙන දේවල් මේ බයලජ්ජාව දෙක හරහා උගන්වනවා. ඒකෙදී කියනවා මේ සුඛ ධර්ම සුදු පාට ධර්ම තාපේ උරා ගන්නෑ. සුදු පාට තියෙනවනම් තාපේ පරාවර්තනය කරනවා. කන්න ධර්ම කියනවා කළු පාට තාපේ උරා ගන්න. ඒ වගේ සුඛ ධර්ම වල ඉන්න කෙනා කෙලෙස් පරාවර්තනය කරලා අරිනවා. කන්න ධර්ම වල ඉන්න කෙනා කෙලෙස් උරා ගන්නවා. ඒ කෙනාට කෙලස් බැට බැට දෙනවා වැඩි. ඉතින් ඒ නිසා එයා බොහොම ඉක්මනට කෙලස් භරිත වෙන තත්ත්වයක් එනවා. ඉතින් කෙනෙකුට අපේ ಜಾති, අපේ පවුල, අපේ නෑයයෝ, අපේ යාළුවෝ ඔක්කොම සුඛ ධර්මය, කන්න ධර්මය කියලා හරිම අමාරුයි විශ්වාස කරන්න. මොකද එක එකනාගේ පුද්ගලික මත. නමුත් යම් කෙනෙක් තේරුම් අරගෙන මේ පවට බය සහ පවට ලැජ්ජාව කියන එක ඇතුළත් කරගන්න පුළුවන් වුණොත් තමන්ගේ ජීවිතේට ඒ කෙනාට ඒක ධනයක් බාටපත් වෙනවා. ඒක ධනයක් වශයෙන් සරුවච්චන් වහන්සේ හෝ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හෝ මතක් කරේ නැත්නම් අපිට පේන්නේ ඒක ඇණයක් වශයෙන්. හරි කරදරයක් මේක. අරක කරනකොට ලැජ්ජයි මේක කරනකොට ලැජ්ජයි මේකට බයයි. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය කරන සැප විඳ ගන්න හම්බ වෙන්නේ ඒ මේ සර්වඥාන්සේ පිරිනම් පානකොටම ඒ සුබද්‍ර කියලා වයසය කියලා පැවිදිච්ච මහණෙක් අනික් සංඝයාට කිව්වලු දැන් බුදුහාමුදුරු මැරුණයි කියලා අපවත් උනායි කියලා අඬන්න දොඩන්න දෙයක් නැහැ නේ ওই මහා ශ්‍රමණයා ඉන්නකම් අර්ග කරපම් මේක කරන්න එපා කියලා නීති දැම්ම දැන් කිසි කෙනෙක් නැහැ අපිට ඕන විදියට මේක ඇති දෙයක් කරගෙන යන්න පුළුවන් කියලා මහා ලැජ්ජ නැති වචනයක් කියලා තියෙනවා. ඒකෙන් තමයි ධර්ම සංගායනාවට මහරහතන් වහන්සේලා 500ක් හිට දාගත්තේ පේනවනේ මේකේ පැවිදිලා ඉන්න කට්ටියම තියෙන ධර්ම විනය දෙක බරකට සලකලා ධනයකට නෙවෙයි ඇණයකට සලකලා ඉතින් ඒගොල්ල කියනවා මහා ශ්‍රමණයා නැත්තම් මේක ඉස්සරහට අපිට ඕන විදිහට වපාගෙන කන්න පුළුවන් කියන කතාව. ඉතින් ඒක නිසා ශාසනික බාහිර ශාසනියෝ අභ්‍යන්තර ශාසනික පැවැත්මට අත්‍යවශ්‍යයි හිරියොතප් දෙක. ඉතින් මේ හිරියොතප් ඒ ඒ සංස්කෘත අනුව අර්ථකථන වෙනවා. කවුරක්වත් ඒක අර්ථකථන දෙන්න ගිහිල්ලත් නැහැ. මොකද ඒක මහා විශාල විශයක් නිසා. නමුත් Tamande හිතා ගන්න පුළුවන් මේ දේව ධර්ම කියන්නේ මොනවද? ලෝකපාලක ධර්ම කියන්නේ මොනවද? සුඛ ධර්ම කියන්නේ මොනවද? Taman යකම යමකට අකමැති නම් අනිත් අයත් ඒකට අකමැති. එනිසා Taman අකමැති දේ අනිත් අයට දෙන්න යන්න එපා. Taman මැරෙන්න බය නම් තව කෙනෙක් මරන්න යන්න එපා. ඒ ඒ ඒ මරණ කෙනා සතෙක් හෝ වෙන කෙනෙක් හෝ වේවා. ඒ සතා මේ අපිට හැම ගන්න පුළුවන් කියලා, මස් ගන්න පුළුවන් කියලා, ඇට ගන්න පුළුවන් කියලා, අං ගන්න පුළුවන් කියලා අපි සාධාරණීකරණය කරාට ඒ සතා කැමැත්තක් නැහැ. ඒක හරියට අපි මේ පාර බහැලා ගමනක් යන හදනකොට කවුරු හරි ඇවිල්ලා එක පාට අපිට මරණ තර්ජනය කෙරුවොත් අපි මානවයිච වාසිකම් පිළිබඳ නඩු දානවා. නම් සතෙකුට මොන අයිතිවාසිකම් පිළිබඳ උසාවියක්ද තියෙන්නේ? ඒ නිසා අපි සතුන් හෝ මිනිස්සෙක් හෝ මරණ සාධාරණීකරණය කරන්නම් ඒකාන්තයෙන් බය නැති වෙන්න ඕනේ, ලැජ්ජ නැති වෙන්න ඕනේ. බයලජ්ජක තියෙන කෙනෙකුට තේරෙනවා. කිසිම සතෙක් මොනම જાතිය උපස්ථානයක් කරත් මට මේ මේ උපස්ථානය කරපු නිසා මා මරණ කෑවට කමන්නේ නැහැ කියලා අනුපාත කරන්නේ නැහැ. ඒ වගේම තම සතු වස්තුවක් හොරකම් කරනවා දකින්නට අපිට කොච්චරක් ගෑවෙනවද හූල්ලනවද ඒ වගේ අපිට පහසුවට හම්බුණාට ලේසියට හම්බුණාට අන්සත් වස්තුවක් අපි අතර ගත්ත ගන්නකොට අපි දැනගන්න ඕනේ අනිත් වස්තු හිමියට හූල්ලනවා යා ඒක නිසා මට එන එකම තමයි යාට සිද්ධ වෙන්නේ ඒ වගේම කාම වස්තුවක් චාරයක් නැතුව හැසිරෙනකොට මිත්‍යාචාර කරනකොට එතන කාම ආස්වාදයක් තියෙන එක කාටවත් නැහැ කියන්න බෑ. නමුත් ඒ කාම වස්තු හිමියට සාල ලැජ්ජාවක් ඇති ඒ ලැජ්ජාව මේ නම්බුවේ ජීවත් වෙන මනුස්සයට ලැජ්ජාව මරණයටත් වැඩි කියලා කියනවා මහා භාරතේ පොතේ. යම් කිසි කෙනෙක් පිරිසුදු ජීවිතයක් ගත කරනකොට ඒ මනුස්සයට ලැජ්ජාවක් ආවොත් ඒ මනුස්සයට වහ කාලේ මැරෙන්න හිතෙනවා, දිවාපාන කාලේ මැරෙන්න හිතෙනවා, ඔළුව කාලේ මැරෙන්න හිතෙනවා. මොකද මේ නම්බුව හරි වැඩගත් මේ මනුස්සයාට. ඉතින් ඒක හානි කෙරුවට පස්සේ ඒක යාට සම්මාකාට දැනනවා Tamanට කොහොමද ඒකම තමයි. අනුමාන සූත්‍රය සර්වචනාසේ දිගින් දිගට දේශනා කරනවා මේක අවුරුද්දට ඇවිල්ලා පිටරට විශේෂඥෙක් ඇවිල්ලා අපිට කියලා දෙන්න ඕන කමක් නැහැ. මේකට බය වෙන්න මේකට ලැජ්ජ වෙන්නේ කියලා. Tamanට මොනවාරි වෙනකොට Tamanට බයක් ඇති වෙනවා ලැජ්ජාවක් ඇති වෙනවා ඒ දේ කාටවත් දෙන්න එපා. බොරුවක් කියලාමට ඉස්සජන පරිසජන කිසි කෙනෙක් කැමති නැහැ. ඉතින් ඒක නිසා ඒ දේ තේරෙන්නේ නැතුව ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා නම් ඊට පස්සේ යාට සිද්ධ වෙන්නේ මේ බයලජ්‍ය දෙකෙන් අතර වෙන්නේ නැහැ මේක. බයලජ්‍ය නැති මට්ටමට ගිය ගමන් ඒ කෙනාගේ ඉන්දිය සංවරය නැති වෙනවා. ඉන්දිය සංවරය නැති වෙච්ච ගමන් සීල කැඩලා යනවා. සීල කැඩනකොට පස්සේ ඉතින් මෙලොවම ජීවත් වෙන පෙරේතෙක් වෙනවා මේ මේ මිහිතලයේ මතම. නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මනුස්ස ජීවිතයක් ඇති කරගන්න එහෙම නැත්නම් ඉහළ සැපක් උසස් බවක් ඒ කෙනාට මේ බයලජ්ජාව ඒ වගේම ඉන්දිය සංවරය එහෙම නැත්නම් මේ සීලය වගේ දෙයක් පිළිවෙලින් තමයි බලන්න තියෙන්නේ. අන්න ඒකේ තාම පුංචිම මට්ටමක් තමයි තමන් වැරදි වැඩක් කරනකොට තමන්ට දැනෙනවද කියන එක. මේ ඉන්නේම නూరు තැනක. මේ කරන්නේ නොගැලපෙන වැඩක්. මේක නොහොබිනා වැඩක් කියලා වැටුණාට පස්සේ ඒක ඔලොමලව දිගට කරගෙන යනවා වෙනුවට උපදවා ගන්නාලාද ඒ බය ධර්මයේ ලැජ්ජ ධර්මයේ හේතු කරගෙන එයායි වැලකී සිටීම විතරයි කුසලයේ කියන්නේ. පවෙන් වැලකී සිටීම තමයි කුසලයේ කියලා කියන්නේ. අපි දැනට මේ මේ වෙනකොට හදාගෙන තියෙන ක්‍රමයේ හැටියට පවෙන් වැලකීමේ අනුශාසනා පැත්තක තියලා කුසල් කිරීම කියලා වෙන මොකද්දෝ කරනවා. ශාසනයේ ਸਰවචන්හන්සේ සඳහන් කරන්නේ ආචාර ධර්මවල කාගත අයිතිවාසිකමක් උල්ලංඝනය කරන්න එපා. ඒ නිසා අකුසල් නොකර ඉන්නවනම් ඒක තමයි ලොකුම කුසලේ. නමුත් අපේ කට්ටියට ඒකමදි. ඒ කට්ටියට කුසලයක් එනකොට බෙර සද්ද ඇහෙන්න ඕන. කුසලයක් වෙනකොට ගිජ්ජි හෙලෙන සද්ද ඇහෙන්න ඕන. බෞද්ධ කොඩිය තියෙන්න ඕනේ. හඳුන් කුරු සුවඳ එන්න ඕනේ. දාඩිය ගඳ දාන්න ඕනේ. හඩු ගඳ වදින්න ඕනේ. මල් පහන් පූජා කරන්න ඕනේ. ඒක තමයි අපිත් පටන් ගත්ත තැන. ඒ වෙනුවට මේ අතප්පිට අතත් යන කරබන ඉන්නකොට මම ඉතින් සතෙක් මැරෙන්නේ නැහැ. හොරකමක් වෙන්නේ නැහැ. කාමීත්‍යචාරයක් වෙන්නේ නැහැ. බොරු කේලම් හිස්සතන පරිසවචන වෙන්නේ නැහැ කියලා. මේක සමාදම් වෙන්න බැරිකම ඔය බයලජ්‍ය දෙක නැතිවීමේ ලාමක අවස්ථාවක්. මං අඩු ගානේ සීලය දැකෙනවා. මම මේ ඉඳගෙන ඉන්නකොට ඒකත් මේ ආධාවෙන් කරනවා නෙමෙයිනේ බොහොම ගෞරවයෙන් බොහොම සද්ධාවෙන් බොහොම ශීලයෙන් යුක්තව බොහොම සතියෙන් යුක්තව ගත කරනකොට ඒ කායික වාචසික දුස්චරිතයන්ගෙන් නෙවෙයි මේ වෙලාවේ කායික වාචසික ක්‍රියාවන්ගෙම නතර වෙලා සුද්ධ වශයෙන්ම අඩියෙම ගලවලා දාන කායික ක්‍රියා කරෙන්නේ නැහැ අපි හිතාමතා අතපය හොල්ලන්න යන්නේ නැහැ ඒ වගේම වචන කතා කරන්න යන්නේ නැහැ කය හෙල්ලුණත් ඒක මේ හිතාමතා නෙවෙයි එතකොට මේ රැකෙන මට්ටම නිතර භාවනාව ජීවිතේට ලං කරගත්ත කෙනාට තේරෙනවා මේ කනවා නානවා නිදා ගන්නවා වගේ මේක අත්‍යවශ්‍ය දෙයක්. දවසක මේ සීමිත වේලාවක් පුළුවන් ප්‍රමාණයකට මේ කායික වාචික ක්‍රියා පුළුවන් තරම් තැම්පත් කරලා එක තැනකට වෙලා ඉන්න එක. එහෙම නැත්නම් සක්මනක් වගේ දෙයකට හිත යොදලා ඉන්න එක. ඉතින් එතකොට දවසක කාට හරි තේරුනොත් ඒ විදිහට වාඩි වෙලා ඉන්නකොට හිත නන්නත්තර වෙන්නේ නැතුව අතීතට නැග දැනතෝ ගෙදෙට්ට ආවා. නැත්නම් හිත මාර්ථබාන මොහොතේ ඉලඹ සිටියා. නැත්නම් සතිය පිහිටියා. එහෙම නැත්නම් අප්‍රමාද වුණා. මෙන්න මෙහෙමයි අප්‍රමාද වෙච්ච හිතේ හැටි. මෙන්න මෙහෙමයි සතිය පිහිටපු හිතේ හැටි. මෙන්න මෙහෙමයි මම දැන් මෙතන ඉන්නේ හිතේ හැටි කියන එක අපේ ශබ්දකෝසෙත් නැහැ. විශේෂමාලාවෙත් නැහැ. දවසේ කිසිම තැනක අපි දන්නේ නැහැ. මොකද ඒ තරම්ම හිතනන්නත්තර වෙලා ගත කරන්නේ. ඉතින් කවදා හරි ජීවිතයක මිනිස්සෙකුට මේ සතිය පිහිටවපම හිත මෙහෙමයි. මම දැන් මෙතන තියෙනකොට හිත මෙහෙමයි. අප්‍රමාද වෙනකොට හිත මෙහෙමයි. කියලා ප්‍රමාවට සාපේක්ෂව අසතියට සාපේක්ෂව අතීත නාගයට සාපේක්ෂව මේක තේරුම් ගත්තා නම් ඒක මේ වගේ වැඩමුළුවක උප්පරීම පරෝජනේ. සත්‍යමත් වෙන එක නෙවෙයි පරෝජනේ කියන්නේ මම ඉන්නේ සතියෙන් බව දාන්න. එතකොට ඒක සාධාරණ සාධාරණීකරණය කරනවා. මම බොහොම බයලජ්ජ ඇතුව ඒ වෙලාවේ හිටියේ. බොහොමත්ම සිල්වන්තව හිටියේ. බොහොමත්ම සතිමන්තව හිටියේ. බොහොමත්ම අප්‍රමාදීව හිටියේ බොහෝමත්ම එළඹ සිටි 100න් හිටියේ කිව්වනම් මම සමහර විටක ධර්ම දේශනාවලදී කරනවා ඒ කෙනාට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට පළවෙනිම ලකුණ. සත්‍යමත් වෙලා සත්‍යමත් බව දන්නවා. හිතන්න කවදා හරි ඒක ඒ මම දැන් මෙතන කියන එක නැත්තම් ගෙහිමියා ගේමද අවදියෙන් කියලා මේක සමාහට බටේ මිනිස්සු දාන්න හදනවා මම වර්තමානට එළඹ සිටීම දැනෙන්න පටන් ගත්තයි කියලා. එනකොටම මට තේරෙනවා මේක පිට ගිය ගමන් තේරෙනවා. පිට ගිහලා ආපු ආපු ගමන් තේරෙනවා කියන මේ වෙනස දැනිලා කාට හරි කමඨාන් සුද්ධ කරන වார்த்தාවට මේක දාගන්න පුළුවන් වුණා නම් 50ට වැඩිය භාවනා ඉවරයි. හිත අරමුණේ තියෙනකොට තියෙන බව දන්නවා. අරමුණේ නැතිකොට නැති බව දාන්න. අරමුණේ නැති තැනක ඉඳලා නැවත අරමුණට එහැටි දාන්න. අමාරුම දේ තමයි අරමුණේ ඉඳලා අරමුණේ පිටපයින් හැටි දාන්න. ඔය හතර දැනේදිම කලබල වෙන්නේ නැතුව මේවා චිත්ත tatt මේවා මානසික මානව මේ මනෝධර්ම මේක කලබල වෙන්න එපා මේකට කලබල වෙලා වැඩක් නැහැ කියන එක තමයි සරුවචනසේ අනාත්මයි කියලා කියන්නේ. සරුවචනසේ සඳහන් කරනවා මෙතන ගෙහිමියෙක් නැහැ විදායකයෙක් නැහැ මේක අයිතිකාරයෙක් නැහැ මේ ඉඳපු ගාන අරමුණ කියලා පිට අරමුණකට යනවා කායිමවත් අහලා නෙමෙයි හිත පිටපණින්නේ. පිට අරමුණ ඉඳලා ආයෙත් අහන්න නැතුව ගෙදෙට්ට එනවා. ගෙදර ඉන්නකොට ගෙදර ඉන්න බව දැනගන්න පුළුවන්. පිට යනකොට පිටේ ඉන්න බව දැනගන්න. අන්න ඔය හතර ස්ථානේ <coughs> දැනගෙන දැනගන්න පුළුවන්කම ඕන කෙනෙකුට තියෙනවා. නමුත් ඒක දන්නේ නැතිකම නැත්නම් ඒක කවදාකවත් උරගා නොබලන ගතිය ප්‍රත්‍යක්ෂණේ නොකරන ගතිය තමයි පුතඥය කියන්නේ. එහෙම නැත්නම් අසුතවතෝ පුතුජනෝ කියලා කියන්නේ. බණක් හදාකත් ආලනේ. ඒ වගේම පෘථග්ජනකමෙන් පොඩ්ඩක්වත් එහාට ගිහිල්ලා නැහැ. ඉතින් අසුතෝ පුතුජනය කවදාකවත් ආර්යයන් වහන්සේ නමක් දැකන්නේ ආර්ය ධර්මයේ හැසිරලා නැහැ. ආර්ය ධර්මයේ අත්දැකීමක් නැහැ. සත්පුරුෂයෙක් දැකලා නැහැ. සත්පුරුෂම්මේ අවිනයතෝ සත්පුරුෂම්මේ අකෝවිදෝ. දක්ෂකමක් නැහැ. ඉතින් මේ ජීවිතේ යම් වෙලාවක නිතරම අතීත අනාගතය කල්පනා කරමින් අරයා මෙයා ගැන කල්පනා කරමින් අතන කතා කරමින් මෙතන දන්නේ නැතුව ඉන්න ජීවිතේට ඒවට කියන්නේ ප්‍රපංචාබි රතෝ කියලා. හිත ඔහේ කල්පනා කරනවා. හිත ඔහේ කල්පනා කරගෙන ඉන්නවා මේ වැල් වටාරා. ප්‍රපංචාබි රතෝ මගෝ. ඒ විදිහට නම් ගත වෙන්නේ මේ ජීවිත මුර්ග ජීවිතයක්. තිරිසන් ජීවිතයක්. මොනම මොනම ශාසනයක සුවඳක්වත් වැඩිලා නැහැ. ඒ වෙනුවට කවුරු හරි උත්සාහ කරලා භාවනා කරලා නැත්නම් සතිය පිහිටුලා සතිපට්ඨානෙ පිහිටුලා බණ අහලා ඒකේන වර්තමානයට ඇවිල්ලා ප්‍රපංච කිරීමක් නෑ මම දැන් මෙතන ඉන්න බව 100%ක්ම දාන්න. ඒක පිරිච්ච ගතියක් විදිහට දාන්න. ඒක හුදේකලාවක් විදිහට දාන්න. ඒක සතුට විදිහට දාන්න. ඒක විස්රාම විදිහට දන්නවා. අන්න මේකයි මට කරගන්න ඕනේ කියලා. ආවනම් බයලජ්ජා අපි හිටපු වෙලාව දන්නවනම් ඒක තමයි ගෙහිමියා ගේමැද ඉන්නවා කියලා තියෙන්නේ. ඉතින් ඒක මොනම භාෂාවෙන්වත් ඉස්සර කරන්න බෑ. මේ භාෂාවේ තියෙන කුප්ප ගතිය හොඳටම තේරෙනවා. මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීම අත්දැකීම වශයෙන් බොහොම ලාභ දෙයක් ඒ. ඕන කෙනෙකුට ගන්න පුළුවන් විශේෂයෙන්ම මිනිස්සු. නමුත් කවදාකවත් ඉස්සර කරන්න බෑ. ඒ තරම්ම ගැඹුරුයි. මම දැන් මෙතන ඉන්නවා මොකද මෙන්න මේකෙන් මම දන්නේ. මෙන්න මේකෙන් මම ඔප්පු කරන්න කියලා ඇහුවොත් ඕන විශේෂඥයෙක්. කොච්චර භාවනා කරනකොට හරි කිව්වොත් කරකොලත් ඇරියා වගේ. ඒක කියන්න වෙන්නේ මම අතීතේ නොවන නිසා වර්තමානයේ ඉන්න බව දන්න. අනාගතේ නොවන නිසා වර්තමානයේ ඉන්න බව දන්න. මම අරයමයා ගැන හිතන්නේ නැති නිසා මම මෙතන ඉන්න බව දන්න. මම එක එක තැන් ගැන හිතන්නේ නැහැ මෙතන දන්න. මේ සම්පූර්ණ සාපේක්ෂ තාවයක් තියෙන්නේ. ඉතින් අන්න ඒ දේ මැරෙන්නේ ඉස්සෙල්ලා තෝර බේරගත්තේ නැති කෙනාට මධ්‍යහන රේඛාව දන්නේ නැතුව දෙපැත්ත ගැන කතා කරන්න බැරුව ඒක ඇත්තටම ආධුනිකයට නැත්නම් පෘථග්ජනයෙකුට චිත්තක්ෂණයක් විතරයි ගන්න පුළුවන්. ගත්ත ගමන් ඊළඟ චිත්තක්ෂණේ ලාහට ගෙම්බෙක තුකර වගේ පයින්. එක්ක අතීතෙට, එක්ක අනාගතෙට, එක්ක වෙන තැනකට යනවා. ඒක කිසි දෝෂයක් නැහැ. එක චිත්තක්ෂණයකට හරි මේක අරගෙන ඒ වෙලාවේදී ඒක උරගා බලන්න අස්පනා පිට බලන්න ප්‍රත්‍යක්ෂණය කරන්න බලන එක කරන්න පුළුවන් මානව මනසට පමණයි. ඒ තමයි බුදු මනස කියන්නේ. මේ මහායාන බුද්ධ ධර්මයේ මේකේ big game mind කියලා කියනවා simple mind and big game mind කියලා ලොකු අකුර එම් අකුර දාලා කියනවා වර්තමානයේ එළිමිච්ච බව දන්න මනස ඊට පස්සේ ආඩ කියලා දැන් ලේසි ප්‍රතිපදා මේ යම්මාකාරයට කතා කළොත් යම්මාකාරයට ක්‍රියා කළොත් යම්මාකාරික ජීවන රටාවක් හැදුවොත් අර මම දැන් මෙතන දැන් දෙන්න පුළුවන් වෙන විදිහට වැඩ කරන්න පුළුවන් නම් එහෙනම් තමන් තමන් අනුකම්පාවක් තියෙනවා. එහෙනම් තමන් තමන්ට අත්ත කුසලී කරනවා. එහෙනම් තමන් තමන්ට අත්ත සිද්ධියක් වෙනවා. ওই බාහිරේ මොන යහඩ පහින්දවුවත් කැඹිරිල්ලක් විතරයි. ඒක තියෙන්නේ මරණයෙන් මෙහාට. මරණයෙන් එහාට එකක්වත් වැඩන්නේ. නිසා 100ට 100ක්ම මේ මං ගැන තියාගෙන ඉන්න බෑ. ඒක වෙනම කතාවක්. නමුත් ඒ නිසා 100ට 100ක්ම කඹරන්න යන්නත් එපා. මම දැන් මෙතන කියලා. ඉතින් මම ඒක සම්බන්ධ කරනවා ඊයේ දේශනාව අවසන් කරන වෙලාවට අපි මතු කරගත්ත ජවනිකාවට ඒක ඇත්තටම ලැජ්ජ බය දෙක පිළිබඳව හිරියොතප් දෙක පිළිබඳව ගැඹුරක් එතන තියෙනවා. හිරියොතප් කියන්නේ සාමාන්‍යයෙන් පවට බය සහ ලැජ්ජාව. අපි හිතමු භාවනා කරලා කරලා කරලා විශේෂම විපස්සනා කරලා කරලා කෙනෙකුට අරමුණේ වර්තමාන ධානය ඉඳක හදනුවට හිත පිට යනවා කියලා. ඒකට කවුරු හරි උපදේශ දෙනවා ගණන් ගන්න එපා. හිත පිට යන එක ඇති. හිත පිට ගියාට පස්සේ ඒක දැනගෙන ආපහු තිබුණ තැනට හිත ගන්න උත්සාහ කරන්න ඒක කාටවත් වළක්වන්න බෑ. කොහේ නන්නතරුණත් දන්නවනම් අපව එන්න පුළුවන් කියලා මෙයා ගොඩාක් උත්සාහ කරලා හිතමු. මේ හිතවිලි ආවට හිත නරක කරගන්න එපා. වේදනාවට හිත නරක කරගන්න එපා. ශබ්ද ඇහුනට හිත නරක කරගන්න එපා. අරමුණේ ගෙනත් යන කොහේ නන්නත් ආරුණත් හිත නැවත ගෙනත් යන්න කියන එක පුරුදු වුණා නම් එයාට ටික දවසක් යනකොට භාවනායමයි කියන්නේ. දන් දුන්නට හරියන්නේ නැහැ, පොත් කිව්වට හරියන්නේ නැහැ, ගුරු රැසු කරාට හරියන්නේ නැහැ, ප්‍රාර්ථනා කරාට හරියන්නේ නැහැ, ආශිර්වාදයෙන් හරියන්නේ නැහැ. දවසක තේරෙනවා ඉඳපු ගමන් මම ඉන්නේ නూరు තැනක කියලා. මම ඉන්නේ අරමුණේ නෙවෙයි කියලා. මෙන්න මේකට කලබල නොවීම මම ඉන්නේ අරමුණ නෙවෙයි කියලා දැනගත්ත ගමන් කලබල නොවීම හරහා විතරයි ඒ කෙනාට නැවත අරමුණට එන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි ළඟ දැනට වෙන්නේ ඒක දැනගත්ත ගමන් ඉෂාත බැඳගෙන අඬනවා. අනී සද්දයක් ඇවිල්ලා සතිය ගන්නවා. වේදනාවක් ඇවිල්ලා සතිය ගන්නවා. හිතවිල්ලක් ඇවිල්ලා සතිය ගන්නවා කියලා නැවත ආයේ සතිය ගෙනලා පිහිටවීමේ වගකීම පැත්තක දාලා වෙච්චි අකුසලය ගැන නැත්නම් හිත පිට යාම ගැන පශ්චාත්තාප වීම තවත් අකුසලයක්. තවත් වික්ෂිප්ත භාවයක්. තවත් සැකයක්. ඒක යාර අකුසලෙ වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ වුණාට කවදා හරි පුළුවන් වුණා නම් කෙනාට මම දැන් ඉන්නේ නරක තැනක ඇත්ත. ගෝචර භූමියේ නෙවෙයි. අපච්චි කීඩෙමේ නෙවෙයි. අනුන්ගේ තැනක ඉන්නේ දැන් අනුසුරුදායක තැනක කියලා නැවත ගෝචරජ්‍යත් භූමියට තමන්ගේ වර්තමානට හිත ගන්න පුළුවන් නම් අන්නේ නැවත හිත ගැනීමේ කටයුත්ත මම එදා කිව්ව විදිහට කාරණා තුනකින් අපිට තීක්ෂණ බුද්ධිමත් ඇති කෙනෙකුට අල්ලන්න පුළුවන්. කලබල වෙන්නේ නැතුව නැන් දවංගේ හිත නන්නත්තර අරමුණෙන් වර්තමාන අරමුණට ආවද මෙන්න මේක ප්‍රත්‍යක්ෂණය කරා. නම් දැන් ඉඳගෙන ඉන්නකොට නම් ආනාපානේ බලන කෙනෙකුට නම් සද්ද වේදනා හිතුවලින් නන්නත්තර විචිත ආය ආනාපානට ආවා. එයාට පුළුවන් ද බලන්න යන්න ඉස්සලා තිබුණා වගේ දැන් ආනාපානෙ කලබල වෙලාද නැතුවද තියෙන්නේ කියලා බැලිල්ලෙන් දැනගන්න පුළුවන් ගිය නිසා හිත කෙලෙසුණාද නැද්ද කියලා. ඊට දැනගන්න පුළුවන් වුණොත් හිත පිට ගිය වෙලාවේදී ආනාපානෙ මන් දන්නේ දැන් උන අපව ආවා. ඇවිල්ලා බලනකොට ආනාපානෙ හේම නිසින්ද ඉන්නවා. අපව නැවත ගෙදෙට්ට ආවයි කියලා පළයන් යන්න කියන්නේ නැහැ. ආනාපානෙ කී කරුයි. එහෙමනම් එයාට දැනගන්න පුළුවන් ওই පිට ගියාට පව් වෙලා නැහැ. අකුසලයක් වෙලා නැහැ. තුන්වෙනි එක පිට ගියයි කියලා පශ්චාත්තාපයක් තියෙනවා. පිට ගියයි කියලා පශ්චාත්තාපයක් නැත්තම් මම හිතනවා ඒක තමයි අපේ ජීවිතේ පෞරුෂත්වය වෙනස් වෙන්න පටන් ගන්න පළවෙනි තැන. අපේ රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙන්න හදන පළවෙනිම තැන තමයි වෙච්ච වැරද්දට පශ්චාත්තාප වෙලා වැඩන්නේ වැරද්ද හදපන්. පශ්චාත්තාප වුණොත් නගර සභාවෙන් ආවත් හදන්න බෑ. ඒ පශ්චාත්තාපේ නිසා. ඒ පශ්චාත්තාපේ තමයි පුතඥයාගේ කරඬුව ඔටුන්න. එයා හිතන පශ්චාත්තාපීම සදාචාරය කියලා. බයලජ්ජාව කියලා. ඒක අමනකම, ඒක තකතිරුකම, ඒක මෝඩකම, ඒක අන්ධකාරය. අපිට කරන්න තියෙන පශ්චාත්තාප වෙල වැඩන්නේ මට අපව ගේන්න පුළුවන්ද කියලා බැලුවොත් ගෙනවඩ පස්සේ Tamanට තේරෙනවා නම් මං හින්නේ දැන් නන්නත්තර ඉතනින් අරමුණට ආවා. ඒ අරමුණ කලබල වෙලා නැහැ. මගේ අරමුණ තිබුණ යනකොට සැලගිය තමයි. ඒ වගේම මට පශ්චාත්තාපයක්වත් නැහැ කිව්වනම් ඔන්න ඕකට තමයි කියන්නේ පව් අහෝසි කරනවා කියලා. යන්න ඉස්සලා සතියෙන්න නන්නත්තර වෙලා එනකොට ආයේ සතියෙන්න සති චිත්තක්ෂණ දෙකක් මැද අවශ්‍යද වෙන්නේ නැහැ කියලා කියනවා විපස්සනා ගුරුවෝ. යන්න ඉස්සලා තොන්දර බලන්න මම ගිය අරමුණේ ඉඳලා. නන්නත්තර වෙලා ඒක වැඩක් නැහැ. අප වාඩ පස්සේ සතිය. මෙන්න මේකට සරුවචනanse දෙනවා ලස්සන උපමාවක් එක දවසක් කැටකිරිල්ලක් පොඩි කුරුළු පැටියට කියලා යනවලු මේ හාපු ඉඩම ඉන්නේ ඔබ පුළුවන් තරම් පත් කැට යටට වෙලා හිටපන් මතු පිට එන්න එපා මං කැම ගේන්න යනවා කියලා. අර කුරුළු පැටියට ඒ තුනලු අම්මා හොම කිව්වට මොකද අවුව පායන්නේ උඩ පැත්තටනේ කියලා ඌ පස් කරලා පිටැල්ල උඩට ගියාලු. ඉතින් උඩට ගිහිල්ලා මො සින්දුකේ කැයිනකොට එක පාටම කුරුළු කොහෙක් ඇවිල්ලා නැත්තම් පියාකුසෙක් ඇවිල්ලා ගහගෙන ගියාලු. ආයෙ කට උත්තර නැහැ දැන් ඉතින්. එතකොට මේ කුරුලපැටියා කියනවලු කාගේවත් දෝෂ නෙමෙයි මගේම දෝෂේ. අම්මා කියපු දේ අහුණාම මම බේරෙනවා. මගේම දෝෂේ කියලා මම අඬන්නේ නැතිලු. කුරුලුවාට ඇහෙනවලු මූ කියනවා මේක මගේ දෝෂේ මේම වෙලා මදි මට මං අම්මා හිබු දෙවන මේක වෙන්නේ කුරුලු ගහුවත් උන් කාටද කතා කරන්න කියන්නේ නෑ මම මේ මට කියන්නේ මගේ වැරද්දනේ අම්මා කිව්ද ඇහුවනම් ඊට පස්සේ කුරුල්ලෝ ඇහුවලු තෝ හිතනවාද තෝගේ අම්මා කියපු දේ ඇහුවයි කියලා තොටමයින් ගැලවුමක් තියෙනවා කියලා. මට අවස්ථාවක් දෙනවා. උඹ කියලා පුළුවන් නම් ගැලියන් කියලා අර නිදහස් කරා. කොහේ අර පහුරු අතෑරියා. ඊට පස්සේ මෝ ගියාලු ආයෙසරයක් මේ පිටල්ල යටට. එහෙම නැත්නම් බින්නගම හාරපු ඉඩමඩ. ඊළඟ ඇඟිලා ඉනොට මට ආයෙ ගාය ආයෙ තෙල ආයෙ කඩිකුලප්පු ඇවිලේනවලු ඔන්න ඕන මගුලක් වෙච්චා ආයෙ නගින්න ඕන කියලා පිටල්ල උඩට. පිටල්ල උඩට යනකොටම ඌ දන්නවලු දැන් හැබැයි පොඩ්ඩකින් කුරුළු ගෝයා එනවා කොහෙන් එනවද දැන් නැහැ සික්කන සද්දේ විතරයි කියන කෙනකොටම උඩ තියෙනවල එනවයි කියලා. එනකොටම මූ යාලු පිටල්ලයට රහපු කුරුළු ගෝයා මේකේ වැදිලා පස් පිටල්ලේ වැදිලා එතන මැරලා ගියා. කුරුළු ගෝයා හිටියේ උඹට කොහේ හිටියත් මගෙන් ගැලවුමක් නෑ පුතෝ අම්මා කියපු තැන හිටියත් තාත්තගේ උදාහරණයට මගේ ගැලුමක් නැහැ කියලා. නමුත් Tamande යන්න පුළුවන් නම් Taman ආරක්ෂක භූමියට ඉන්නේ අනතුරු භාවක තැනක දැනගෙන ආරක්ෂක භූමියට බහා යන්න පුළුවන් නම් අපිට හානි කරන්න ඉන්න සියලු කෙලෙස් වලට සියලු මාර බලවේග වලට සියලු යමපල්ලන්ට අර කුරුළු ගයාට ඇවිල්ලා පස් බැලි පපුව වෙල්ල මැරලා ගියා වගේ තමයි වෙන්නේ. ඒක සඳහා අර Tamanගේ ආරක්ෂක භූමිය දන්නේ නැතිකම තියෙනවා. ඒක නිසා අපි යන්නේ කොහෙද කෝවිලට යනවා. දෙයයන් වහන්සේ ගාවට ගිහලා යදිනවා. පිරිත් නූල් ගැට ගන්නවා. බයිලා. තමන්න තියෙන වර්තමාන මොහොතේ හිත ගන්න දන්නවනම් කොයි කොයි කේ හිටියත් ඕනි දෙයක් බලන මං ඊයේ මතක් කරා වගේ අම්මා මැරුණාත්. ගිටකිනි ගත්තාත්. තමන්ගේම දරුවා තමන්ගේ අත උඩ මැරුණත් වර්තමාන මොහොතේ හිත ගන්න බැරි එක අම්මත් එක්ක මැරෙන්නේ නැහනේ. ගිටකිනි ගත්තට වර්තමාන මොහොතේ අරව ගන්න පුළුවන් බව ගිනි ගන්නෑ. මේක තමයි මානවයික වාස්කම කියන්නේ. ඉතින් ගියාට පස්සේ ඉතාමත්ම වැදගත් දේ තමයි මම නැවත ආරක්ෂක භූමියට ආවයි කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා කලබලේ කරන්න බෑ. ඊට කලින් ප්‍රත්‍යක්ෂණය කරලා තියෙනවා. gedare ඉන්නකොට, සත්‍යයෙන් ඉන්නකොට, වර්තමාන අරමුණේ ඉන්නකොට මොකද්ද මට දැනෙන දේ? ඒක තමයි අපේ ජීවිතේ කද්දාකත් අත්විඳගත්තේ. අපි ගෑණි මිනිහෙක් එක්ක ඉන්නකොට දැනෙන දේ දන්නවා. අයිස්ක්‍රීම් කනකොට දැනෙන දේ දන්නවා. චොක්ලට් කනකොට දැනෙන දේ දානවා. බුදිනකොට දැනෙන දේ දානවා. ගහ බැන ගන්නකොට දැනෙන දේ දානවා. මොනවාක්වත් නොකර ඉන්න මොනවද දැනෙන්නේ කියලා අහන්න බෑ. නිවනමයි. නිවනමයි. ඒකට ඕන වෙලාවක අපව එන්න බැරිද කියලා අහන්න. ඒක මේ මේ ලෝකේ ඇවිල්ලා මේ අම්මට මෙහාට අම්මා කියනවා මෙයාට තාත්තා කියනවා මෙයාට නංගි මල්ලි කියනවා මේ සීර මේ ආවට පස්සේ දාගත්ත වගේක් නෙවෙයි පුංචි කරලා කතා කරනව නෙවෙයි මම මේ නමුත් ඒ කෝකද වුණත් වර්තමානට යන්න පුළුවන් ඒ නිසා මේ බයලජ්ජා කියන දෙක කවදා හරි Tamande ජීවිත වශයෙන් තේරෙන්නේ අස්පනා අපිට තේරෙන්නේ සතිය වන්න කෙනෙකුට විතරයි ඒක සරුවචන්සේ සඳහන් කළා තියෙනවා සති සම්පජඤ්ඤම් භික්කවේ ආසති සති සම්පජඤ්ඤා විපයුත්තස්ස හතුූපනි සංහෝති හිරොත්තප්පං මහණ යම් කිසි කෙනෙක්ගේ සති සම්පජඤ්ඤේ නැත්නම් විපයුත්තසෙන් වෙන්න උnder කවදාකවත් හිරියොත පැතිවීමේ පදනමක් නැහැ කියලා කියනවා සතිය වඩන්නේ නැති සතිය වඩ බවට දන්නේ නැති මේ සතියේ මං ඉන්නේ කියන එක දන්නේ නැත්නම් සම්පජඤ්ඤේ නැත්නම් උන්දට සති හිරියොතක් පවට බය සහ ලැජ්ජාව කියන දෙක ඇති කිරීමේ පදනමවත් ආසන්න කාරණාවක් බුහුමේවත් නැහැ කියලා. ඒ නිසා අපි භාවනා නොකර එහෙම නැත්නම් මේ වර්තමානට හිත නොඑළඹි එහෙම නැත්නම් සතිපට්ඨානේ නොවඩා එහෙම නැත්නම් අප්‍රමාද නොවි අපි මේ අනුන්ට බය ලැජ්ජාව ගැන උගන්වන්න හදනකොට හෙළු වෙන්නේ ඉන්නේ ඇඳුන් නැතුවනේ ඉන්නේ Taman වැද්දෙක් කියලා දරුවන්ට ශිෂ්ටාචාරය උගන්වන්න හදනවා වගේ තමන් කක්කොට්ටෙක් වගේ හරහට යන ගමන් දරුවන් කෙලින්ගයන් කියන හදනවා වගේ යම් දවසක යම් වෙලාවක මේ සතියෙන් ඉඳලා බයලජ්ජාව ඇති කරගත්ත මිනිසෙක් තව කාටවත් උපදෙස් දෙන්න යන්නේ එයාට තියෙනවා මම ඉන්නේ හෙළුවෙන් මම කොහොමද කාටවත් උපදෙස් දෙන්නේ කවුරු ඇවිල්ලා කිව්වොත් ඔබතුමා නම් සතුටින් ඉන්න බව වෙනවා අනේ මටත් මෙහෙම නිතර පශ්චාත්තාප වෙනවා බයලජ්ජා මොකද කරන්න කියලා ඕක ආවට පස්සේ කරන්න දෙයක් නෑ බබෝ ඕක නැති වෙලාවේ සතිය වඩපන්. සතිය වඩලා සතියෙන් ඉන්නකොට තියෙන දැනීමට ওই කලබල ඉන්න තැන ඇවිල්ලා ඉන්න බැරිද කියලා බලපන් කියලා කියලා දෙන්න මේක අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙන. ලෙඩ කරදරෙ ඉන්න ඉස්සෙල්ලා සතිමත් වෙන්න ඕන. ලෙඩ කරදර තියෙද්දි කංකරච්චල් තියෙද්දි පීඩාවටපත් වුණාට පස්සේ වයසට ගියාට පස්සේ ලෙඩ වුණාට පස්සේ මරණ ඇඳිව්ව කරන්න බෑ. කල්ලාතෝ කරලා තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ සතිය වඩන නැත්නම් සතිපට්ඨාන කරන්න ගියොත් උගෝදරයක් අහනවා ඉතින් එහෙම කරන එක්කනට මොනවද හම්බ වෙන්නේ? දැන් මේ දවස් හතරක් විතර හිටියා. ගෙදර ගිහිටියානම් පොල් ගන්නව නෑ අඩු ගන්න. මැල්ලුන් ටිකක් හරි ලියලා දෙනවනේ රතුළුණු ගෙඩියක් හරි සුද්ධ කරලා දෙනවා. දැන් මේක මොකක්වත්ම නෑ. ගෙදර මිනිස්සු පැත්තෙන් බැලුවත් අපේ පැත්තෙන් බැලුවත් නිකන් උම්මදේ තමයි. නමුත් මේ දේ සතිය පිහිටුවාම හිතේ තියෙන සුවඳ හිතට දැනෙන ඒ අස්පනාවිට දැනෙන දේ දැනෙන දේ හොයන්න බැරි බව ඇත්ත කියන්න බැරි බව ඇත්ත. ඒක අවබෝධ කරගන්න නැතුව අපි මොනව කරන්න ගියත් අපි මේ අහසට ඉනිමම් බඳින જાතියක් වෙනවා. අපි පදනමක් හදාගන්න නැතුව සතිපට්ඨාන කියන්නේ සතිපදනම. පදනමක් නැතුව මොනවද කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිත් බෞද්ධයෝ කියලා තමයි කියන්නේ. අපිටත් බුද්ධාම කීප දෙනෙක් උගන්වලා තියෙනවා. ඒගොල්ලන්ගේ අපිත් බොහොම ගෞරවයෙන් ඉගෙන ගන්නවා. නමුත් මේ પરම්පරාව යන්නේ කාගෙන්ද? මේ සතිය වඩපු මිනිස්සේ. ඒ සතිය ගැන උගන්වනකොට ඒ මනුස්සයා දන්නෝ ඒ සතිය ගැන ඉගෙන ගන්න බුද්ධ ආගම තියෙන්න ඕනේ නෑ. සමාවෙන් දෙම කිව්වට. මේ සත්‍යමත් වෙන්න ත්‍රිපිටකය දැනගන්න ඕනේ නෑ. මේ සත්‍යමත් වෙන්න කාට හරි කියනවනම් මේ රියන්නිකායෙන් පැවිදි වෙන්න ඕනේ අර රාමඤ්ඤනිකායෙන් පැවිදි වෙන්න ඕනේ උපසම්පදා වෙන්න ඕනේ මොකක්වත් නැහැ මුදුවර කල්පනා කරලා බලන්න. ඒකල අහන්න මේ පැත්තේ. දැන් මම සතිමත් වෙනවා. අපි කියනවා මම අරාබියට යනවා. අරාබිය කියනවා කිසිතේම බුද්ධහම භාවිතා කරන්න බෑ, පිළිම තියාගන්න බෑ, පන්සල් කරන්න බෑ, ඉදිබිසෝ භගවරන් කියන්න බෑ කියලා. මම සතිමත් වුණොත් ලැබෙ මොනව කරන්නද මට? නීචින් අල්ලන්න පුළුවන්. මොන අධිරාජ්‍යයටත් පුළුවන් ද සතුටුමත් වෙන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ වගේම බලන්න මයි ළඟ මිනිස්සෙක් ඉන්නවා. මම ඌට වෛර කරනුගේ සතියක මං කඩන්න හදනවා. මං කොහොම කඩන්නේ? කාටොක්ක කඩන්න බෑ. මේ කිසි කෙනෙකුගේ අධිකාරිය නෑ. ඒ නිසා මේකෙන් ආගමක් මවන්න බෑ. මේකේ සංවිධාන හදන්න බෑ. එහෙම කරන කට්ටිය සත්‍ය වඩන කට්ටිය එකට වෙනකොට නිකම්ම සංවිධානයක් හැදෙනවා. ඒකට ආර්ය සමාජ කියලා පටන් ගත්තා ඉන්දියාවේ. බුද්ධජනසීකර කියන්නේ සත්පුරුෂ සමිතිය ආර්ය සමිතිය කියලා. ඒගොල්ලන්ගේ මොන මොනම ධනයක්වත් නැහැ. පුළු පුළුවන් වෙලාවයි සත්‍යමත් වෙන්න හදනවා. අම්බත් සත්‍යමත් වෙනවා නම් ඒකත් ජයසිරි මංගල. හැබැයි මට උඹට කරන්න දෙයක් නැහැ. උඹට මට කරන්න දෙයක්වත් නැහැ. නිසා ලොකු සාන්ති ඉන්න කාලේ කියනවා කොතනක හරි කවුරු හරි සීලයක් රකින්න සාදු කියන්නේ කියලා. සාසනෙ වැඩෙනවා. කොත්තෙන්නක හරි කවුරු හරි පාවට බෑක් ලැජ්ජාවක් ඇති වෙනවනම් මගේ ගෙදර මේ නිස්සන්න වනේ වෙන කිරුවට කමන්නේ සාදු කියන්නේ මොකද ඒක කලාතුරකින් බෙන එකක්. අපි හොයන තැන් වල මොකක්වත් නැහැ. ඒ නිසා හිත පිට යන්නේ කියන යම් කිසි කෙනෙක් කනගාටු වෙනවා නම් එහෙනම් මේ දින ඔක්කොමලා ඒකට නම් සමාදම් වෙයි. පිට ගියේ හිත නැවතින එක සතුට වෙන කාරණාවක්. ඒක තමයි ඒක කතා කරන්න ඕනේ. පිට පිට යෑම නන්නත්තර වීම අකුසලයට බර වීම සත්‍ය කැඩීම කනගාටුවට කාරණාවක්. ඒ අපි දන්න සාමාන්‍යයෙන් පහලජ්ජාවන්. නමුත් එහෙම වෙච්ච හිත ඉබේම නැවත අරමුණට එන ගතියක් අපේ ජීවිතේ කවදා හරි ආවයි කියලා හිතන්න. රෝන්දි ගහලා ගහලා ගහලා ආනපාන සති 20කට 30කට ආනපාන 20කට 30කට පස්සේ හරි හිත ආපහු එනවා. පීවර 7-8කට පස්සේ හරි ආපහු එනවා. අන්නේ එන එක අල්ලගෙන නැත්තම් එන එක සමාදන් වෙනවයි කියන වචනේ තියෙන්නේ සමාදන් වෙන්න දැනගත්ත දවසේ තමයි manussකම කියන එක සතිපට්ඨානය කියන එක සතිය කියන එක අප්‍රමාදය කියන එක තේරෙන්නේ. ඒකේ ඉන්නේ හුඟක් වෙලාවට නිෂ්කලංක වෙලාවක්. ඒකේ ඉන්නේ හුඟක් වෙලාවට හුදේකලා වෙච්ච වෙලාවක්. ඒකේ ඉන්නේ හුඟක් වෙලාවට අපිට පිරිච්චකම ඇති කරමින්. ඒකේ ඉන්නේ හුඟක් වෙලාවට අපිට විශ්‍රාම වෙච්ච වෙලාවක්. අපිට විභාගයට ගිහිල්ලා ලියනකොට මතක තියාගන්න තටමැව්වට මතක් වෙන්නේ නැහැ නේ. නිඳපු ගමන් ඩක් ගාලා ඒක මතක් වෙනවා. ආන්නේ නැවතේ මතක් වීම මේකට අපි සතුප්පාදේ කියලා කියනවා. සතිය පිළිබඳ නැවත මතක් වීම. ඒ සතුප්පාදය සර්වඥාන්සේ සඳහන් කළා තියෙන අපේ සියලු උත්සාහය නැතර ලක්ෂ කෝටි වාරයක් උත්සාහ කරපු කෙනාට විතරයි හරියන්නේ. කාටවත් දෙන්න බෑ ඒක. උඹට මෙන්න මේ බේත බීපම් බිව්වට පස්සේ උඹට සතුප්පාදේ වෙයි. හිත පිට ගියේ නැවත එන්න පටන් ගන්න. නැත්නම් මේ ඔපරේෂන් එක කරනවා ඊට පස්සේ උඹට පුළුවන් වෙයි මේක කරන්න. නැත්නම් මේ ඉන්ජෙක්ෂන් එක දෙනවා. එහෙම නැත්නම් මේ ආශිර්වාදේ දෙනවා. මේ පින්කම කරන මේ සතියේට පදනම සතියමයි. වෙන මොන දෙයක් කරත් හරියන්නේ. සතියට පදත්තානේ සතියමයි. ඉතින් ඒක සඳහා එකයි තියෙන ක්‍රමේ වරද්ද වරද්ද යන එකයි. ඒ වැරද්දට අපි කවදාකවත් වැරද්දක් කියන එකට ආර්ය පරිශ්‍රණය කියනවා. ඒකට අපි උරතලේ කියනවා. මේ භාවනා කරනකොට යම් සත්‍ය පිටව ගැනීමට අපි ගන්න මොනම ප්‍රයත්නයක්වත් කද්දාවත් අහකන්නේ. ඒ විතරක් නෙමෙයි ගොඩාක් කරද්දලා තමයි එන්නේ. කිසිම කෙනෙක් කවමදාකවත් උපත්තියෙම සත්‍ය පිටන නිසා ඊට පස්සේ ඔය හිරියොත් අපට පස්සේ කියන්නේ සුත ධන. එහෙන් කන් දෙන්නම ඕනේ ගන්න. ඒක පරතෝ ගෝසෙමයි එන්නේ. ද්වේ මේ භික්කවේ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ගෝසෝ අජ්ජතං යෝනිසෝ මනසිකාරෝ මහණ මේ සම්මාදිට්ඨිය උප්පත්තියෙන් හම්බෙන්නේ නැහැ අම්මගේ තාත්තගේ ඥානවල නැහැ පරිණාමයේදී හම්බ වෙන්නේ නැහැ පොතේ දැනුමින් හම්බ වෙන්නේ නැහැ පරතෝ ഘോഷය කියලා කියන්නේ නිවන් ලැබපු කෙනෙක්ගේ වචනෙන්ම ගන්න ඕන එක්ක බුදු කෙනෙක් වෙන්න ඕන නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න ඕන ඒ පරතෝ ഘോഷයට තමයි ඔය සුත සුත්තමේ ඥාන කියලා කියන්නේ පොතේ දැනුම බහුසුත භාවේ ඒ වගේම ඇතුලේ යෝනිසෝ මනස්කාරයේ තියෙනවා මම මේ අහගෙන ඉන්නේ ලාභ සත්කාරයටද නැත්නම් කාටවත් ගිල පුරාජීරුව කතා කරනද එහෙම නැත්නම් ඇත්තටම මේ සතිය කියන එක මොකද්ද කියලා දැනගන්නද සතිය හරහා බයලජ්ජාව ඇති කරගන්නද සතිය හරහා ශීලය ඇති කරගන්නද සතිය හරහා වර්ධනය වෙච්ච ඕකප්පන සද්ධාාවක් ඇති කරගන්නද කියන ඇතුළත සැකස්ම මානසික සැකස්ම එහෙම නැත්නම් නුවණින් සලකා බලනවා කියන එක. එහෙම නැත්නම් මේක සමහරලාට කියනවා මේ විප්ලවීය චින්තනයක් තියෙන්න ඕන කෙනෙකුට. සම්ප්‍රදාන කුලදී කවදාකවත් යන්නේ ඒක අදින්නෙම අපායටම. ඒක අදින්නේ අකුසලයටම. ඒක අදින්නෙම මායя තමයි. මේ මායя එහෙන් බෝල දානකොට අපි සික්සර් ගහන්න දැනගන්න ඕන. ඌ කවදාකවත් අපිට සික්සර් ගහන්න බෝල දාන්නේ නැහැ. ඌ දාන්නේ අමාරු වැටෙන තමයි. ඒ අදින්න දැනගන්න ඕන අන්න ඒකදී මේ සුතය හරහ නැත්නම් මේ බයලජ්ජාව ඇති කිරීමට අදාළ සුතය ලබා ගැනීම කියන එකේදී අපි අනිවාර්යයෙන්ම ශ්‍රාවක වෙන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම ආධුනික මනසක් ඇති කරගන්න ඕනේ. ඒක කියන්නේ අපි හරියට දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ. අපි පළවෙනි භාෂාව ඉගෙන ගන්නකොට ඉබේම අම්මල තාත්තත් එක්ක ඉන්නකොට ඇඟට එනවා තේරෙන්නේ නැහැ. ඕනෙම කෙනෙකුට දෙවෙනි භාෂාව අමාරුයි. ඇට තද වෙලා හැට පිටලා හොට බිම යනවාට පස්සේ කොහොමඩක්වත් කරගන්න බෑ. ඒ මොකද මාන්නකාරකම තියෙනවනේ. නමුත් මේ සතිය කිසිම කෙනෙකුගේ පළවෙනි භාෂාව නෙවෙයි. මොකද ආහාරයේව උපදිලක් මම හව ලොකු සාන්ත ඉන්න කාලෙත් මේ ආහාරයේව ඉපදිච්ච කෙනෙක් ගැන ඔය දෙතුන් දෙනෙක් ඒ දවස්වල හයියෙන් කෑ ගැහුවා අපි ජාතසෝතාපන්නයි කියලා. උප්පත්තියම ආර්යයි කියලා වෙන්න පුළුවන්. ඇති ලොකු සංකල්ප වෙන්න පුළුවන්. ඇති හැබැයි ත්‍රිපිටකයේ කිසිම තනකෙම එකක් නැහැ කියලා. ඒක නිසා ඉපදුනාට පස්සේ අපි වඩාගත යුතු දෙයට වඩා ගන්න තියෙන ක්‍රමවේදය තමයි පරතෝഘോഷය කියලා කියන්නේ. පරතෝഘോഷය කියලා කියන්නේ කවුරුහට කියනකොට සාවධානව අහනවා. ඒ අහන්නේත් පොල් ගාන ගමන් නෙවෙයි. පීනන ගමන් නෙවෙයි. ඒකටම සදී පැහැදී සිට බනහන එකට අර බයලජ්ජාව වගේම දෙයක් තමයි. සර්වඥාන්සේ ඉන්න කාලේ බුදුන් දකින්නදී යන්න අපේ දේවරම් වේලට යන්නදී එන්නදී ඒත් අපි තාම සංසාරේනේ. බඩ නැහැව්වයි කියලා නම් කියන්න බෑ. නමුත් අර කලියුමුණින් නමලා තිබ්බනම් පීල්ලේ යටට කලයක් නැමුවත් නොපිරේ ජලය හැය පැහැට පැනකින් බැලුවත් ගුණමද ඒකාසි ගුණ නුවණින් වෙලුවත් උගේ ගතිය ඕනාරි මැරුවා. අපිට බණ අද විතර බණ ඇහෙන යුගයක්. මම නෙවෙයි කියන්නේ මේක ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ. උන්වහන්සේ 1000 එකේ ඉවරදලා 92 වෙනකන් ජීවත් වෙච්ච යුග පුරුෂයෙක්. අද විතර බණ ආපු යුගයක් නම් මේ හැම රේඩියෝ එකේම හැම ටෙලිවිෂන් එකේම හැම බුදු සරණ පත්‍රයේම බෞද්ධ පදේ බන්න පිළිලා ඉතිරි වෙනවා. රටට මොකද වෙලා තියෙන්නේ? රට නරක වෙලා තියෙන දැක්ක බලනකොට මේක මොකද්ද පළහිලව්වක් තියෙනවා පේනවනේ. කලින් මුලින් නමල තියෙන බවක්. කලින් උඩට හරව ගන්නනේ අපිට ඕන වෙලා තියෙන්නේ. මේ දැන් පොඩ්ඩකට ඉතලා වැස්සා. මේ ගිය ඇතුලේ කලයක් තිබ්බට වැඩක් වෙන්නේ නැහැ නේ. හැබැයි එක තැනක් තියෙනවා තෙමෙන තැනක් ඒ තෙන්න වහලේ තෙමෙන නිසා ඒ තෙන්න වතු ටිකක් වැටෙනවා. කලේ මුලිය එළියෙන් දිබ්බන වතු පිටනවා. ධර්ම වර්ෂය හැම වෙලාවෙම වහිනවා. ප්‍රදේශ වර්ෂා වහිනවා සම්ම හැම තැනම පොදු වර්ෂා වහිනවා. කොයි වෙලාවෙද අපිට ඇහෙන්නේ? මොකද අපිට මයිකල් ජැක්සන් අහන්න තියෙනවා. නන්දා මාල්ලිය අහන්න ඕනේ. ගාමිණි පොන්සේක, මාල්ලි පොන්සේක, අමරදේව විශාල ලයිස්ට් එකක් තියෙනවා. ඉතින් ඔක්කොම අහනකොට වෙලාවක් නැහැ. දැන් කණේ ගහගෙනමයි ඉන්නේ ওই වෙලාවෙත්. බයිසිකල් පදිනකොටයි කොන දේ කරුවත් කණේ ගහගෙන ඉන්නේ. ඒ අහනදී මොනවද හිත යොමු කරවන්නේ? අනේ මේ ළඟදී අර ලස්සන කෙල්ල දෙන්නේ කණේ මේක ගහන කෝච්චිය ආයෙනකොට බැනගුවා මේ කෝච්චිය එනවා. දෙන්නම අඹරවගෙන ගියා. මේ හැපැත්තට යන්න ඉන්ජින් ඩ්‍රයිවර්ට පේනවා මේ මිනිස්සු දෙන්න මේ පණින්න හදන කෝච්චිය ඇහෙන්නේ නැහැ. නමුත් කලකිනි බුදු කෙනෙකු වුණ උපදින්නේ කලකිනි ධර්මයක් අපිට ඇහෙන්නේ කියලා මේ ධර්මයට හිත යොදන එක පොඩ්ඩක් හිතලා බලන්න. ඒක කොච්චර යෝගයක්ද කියලා. කොච්චර අහම්බයක්ද කියලා. මෙච්චර ධර්ම ජීවිතයට ඇහෙන්නේ නැහැ. මොකද හේතුව අපි කලයේ මුලින් නැමිලා තියෙන්නේ. ඉතින් අපි කලයේ උඩට හරවන්න තමයි අපි ওই ශද්ධාවෙන් තමයි ඒ කලිය උඩට හැරෙන්නේ. සද්ධා ජාතෝ උපසංකප්පති. සද්ධාව ඇති වුණොත් තමයි කෙනෙක් සොයා ඇවිදින්නේ. කෙනෙකුට කෙනෙක් වෙතට ළඟා වෙන්නේ. උපසංකපණය කරන. උපසංකමන්තෝ පෛරුපාසති. ඇස ළඟට ගිහිල්ලා පොඩ අසුරු කරලා බලනවා. එනිසා කුමන ධර්මයක් දේශනා කරන කෙනෙක්ද? එයා කියන දේ කරන කෙනෙක්ද? කරන දේ කියන කෙනෙක්ද පොඩ අසුරු බලනවා. පෛරුපාසන්තෝ සෝතං ඕධාති. ඒකට බලනවා මේ මිනිස්සු මොන වගේ දෙයක් කියන කෙනෙක්ද? ඔහිතසෝතෝ ධම්මං සුනාති. අර පීවර තුන පැන්නට පස්සේ තමයි යාට ඒ කෙනෙක්ගේ ධර්මය හම්බෙන්නේ. සුත්වා ධම්මං ධාරේති. ඒ ඇහෙන ඔක්කොම පැය 24ක් ඇතුළේ 150ක් අමතක වෙනවා. අවුරුදු 100ක් යනකොට සියල්ල අමතක වෙනවා. අපේ මොලේ හાર્ඩ්වෙයාර් එකේ එච්චරම අන්ලිමිටඩ් කැපැසිටි එකක් නැහැ. ඒ නිසා එනතරතුරු විශාල ප්‍රමාණයක් අඩිය පල්ල පල්ල නැති මල්ලක් වගේ දාන දානෙව හැදෙනවා. එيشා කොයි එකද දරා ගන්න කියන එක. සුත්වා ධම්මං ධාරේති දරන්නේ ඒකට මනාප ඇති කෙනාට විතරයි. මේ කරන ධර්මය අපි මේ කරන දේ මෙතන අන්‍ය තීර්ථක කෙනෙක් හිටියානම් ඒ කෙනාට තේරෙන්නේ මේ සම්පූර්ණ නොමග යන වැඩක් කියලානේ. එහෙම නැත්නම් මේ මේසු මිත්‍යා දෘෂ්ටි කරන කතාවක් මේ කතා කරන්නේ. මේ දෙයයන්ාංශය තමයි මුළු ලෝකෙම ඇව්වේ. උන්වහන්සේ තමයි අපිට එන බයලජ්ජාව ඇති කරන්නේ. උන්වහන්සේ තමයි අපිට එන ශ්‍රද්ධාව ඇති කරන්නේ. උන්වහන්සේ තමයි අපිට එන සීලය ඇති කරන්නේ. මේ මිසු තටමලා සීල් කරන්න හදන. මිසු තටමලා ශ්‍රද්ධාව මේ මේ බයලජ්ජාව ඇති කරන්න හදනවා කිව්වම තන්නේ ක්‍රමයේ මනසට වෙන්නේ අර දෙයයන්ාංශයට විරුද්ධව කතා කරලා සදාකාලික අපායට යන්න හදනවා කියන්නේ. ඒගොල්ලන්ට හැකියාවක් නැහැ මේ ස්වච්ඡන්දයක් තියනවා කියලා තේරුම් ගන්න. සර්වඥයන් අපිට ස්වච්ඡන්දේ දීලා තියෙනවා. ඔබට ඕනේ නම් බයලජ්ජාව ඇති කරන්න පුළුවන්. ඔබට ඕනේ නම් නැති බයලජ්ජාවක් ඇති කරන්න බනහන්න පුළුවන්. නමුත් ඇහුවට කලේ මුනින්නවල තියනවාද අඩිය පල්ල හිල්ද කට ලොකු කලයක්ද කට පුංචි කලයක්ද කියන එකෙන් තමයි වැටෙන ධර්මපාණි ලැබෙන්නේ. ඒක නිසා අපිට කොතනකින් හරි පටන් ගත්තට පස්සේ මේ සුත්තමේ ඥානය කියන එක කොතනින් හරි පටන් ගත්තට පස්සේ අපි ඇතුළෙන්ම තියෙන මොකද්දෝ Javaකින් තමයි අපිට තේරෙන්නේ මෙන්න මෙතන නම් කියන දේ මට තේරෙනවා. මෙන්න මේ කියන දේ මට අදාළයි. මේ කියන දේත් එක්ක මම යන්න ඕනේ කියන එක දෙන්නේ එකට ලබන හැවල දෙන්නටම වෙන්නේ නැහැ. එක්කිනුනේ දන ඕක නම් කොච්චරද බනහලා දෙන ඕක නම් ගන්න දෙන්නේ නැහැ. අනිත් එක්කනට ඒක හොඳට තේරෙනවා. ඒ දෙනසේ ඉන්න කාලේ කතාවක් තියෙනවා මේ යාළුවෝ දෙන්නෙක්. එකෙක් ගියාලු මාළු අල්ලන්න අනික ගියාලු බනහන්න. ඊට පස්සේ මේ මාළු අල්ලපු එක කිව්වලු යකෝ මම හිටියොත් මාළු සොන් හතර දෙනෙක් හරි ගන්න අල්ල ගන්නවා ගෑනි මිනිහට කන්න දෙයක් නැහැ. තෝ බනහන්න ගියයි කියලා මොකක්ද ඇති වෙන්නේ? මොනද හම්බ වෙන බන කන්නේ වැඩක් නැහැ කියලා. ඉතින් බණහල ඉවරනාට පස්සේ ගිහිල්ලා බලනකොට ආරමිනියා මාළු බෑවට ඌ නිතරම කල්පනා කරලා තියෙන අනේ බණ ටිකක් ඇහුවනම් හොඳයි කියලා. බණානික දිගටම ඉඳලා තියෙන චකේ මාළු අල්ලන්න ගියා නම් හොඳයි කියලා. ඌ හිතනවලු මේ ආවට මොකද ඔය කොච්චර කෙරුවක්වත් ගෙදර ගියාට ගෑණි බයිනකොට පහන් රත්ලක්වත් ගිනාවේ නැහැ කියලා කචල්නේ වැඩි. ඉතින් මේ බුදුහාමුදුරුවෝ බණ ඇහුවට එයායි ගෙදර හිත තියෙන මාළුවල්ලන එක. මාළුවල්ලන එක හරුවට බැන්නට මොකද ඌගේ හිත තියෙන්නේ චා අර මනුස්සයා නම් ගිහිලා මේ ඔහු අපට කකා මේ ගස්ලන් වල ඉන්නවට වැඩිය මාළුවල්ලන හොඳයි කියලා. ඒ නිසා බණ ඇහෙන්නේ නැති කමක් ලෝකේ නැහැ. ඒක මේ සනාතන ධාරාවක් මේකේ තියෙන්නේ. නමුත් කවුරු කොයිලාද අපි ඒක බණ බාර ගන්න මට්ටමට එන්නේ? ඒක ලේසි නෑ. ඒ නිසා සර්වඥාන්සේ බණක් කියනකොට විශේෂයෙන්ම සද්ධර්මයේ දේශනා කරනකොට දායකයා වන්දවල වාඩි කරවල ඒක සූදානම් කළම ශක්ක බණ කියන්නේ. ඔය මහාම්දු කෙනෙක් පැවිදි කරනකොට ඉස්ලාම ශේඛියා ධර්ම උගන්ලා දෙනවා. ඊට පස්සේ කියනවා මේ தත්වයටදී මේ කාට හරි බණ කිව්වොත් උඹට ආපත්‍ය සිද්ධ වෙනවා. වැරද්දක් වෙනවා. මෙන්න මේ தත්ත්ව 15 යටතට ආවොත් විතරයි බණ කියන්නේ. එහෙම නැතුව මේ සද්ධර්මය මේ නෛර්යානික සද්ධර්මය නිකාං විසිකරන්න ගත්තොත් අහන කෙනාට මේ පෞසිද්ධ වෙන්නේ බණ කියන කෙනාට. දැන් තේරුම් ගන්න ඕනේ මේක කලාතුරකින් හම්බෙන දෙයක්. ඌරන් ඉදිරි පිට මුතු දාන්න වගේ හැමතැනම දෙන්න බෑ. ඒක නිසා අද තියෙන මේ ධර්ම දේශනා ක්‍රම දිහා බලනකොට ඒක ධර්මයට කරන ගෞරවයක් වෙනවද? එහෙනම් අගෞරවයක් වෙනවද කියලා විවුර්ත මාතෘකාවක්. හැබැයි මට හොඳට මතකයි ඔය 70 70 79 කියන 80 විතරකම් කියදයි මම පුදුම තොගේට බණ ඇහුවා මං පිළිවෙකේ. කිසිසේත් දන්නේ කවුරක්වත් දන්නේ නැහැ. අසවල් අසවල් හාමුදුරු බණ කියනවායි කියලා කිව්වොත් මම බයිසික පුස් බයිසිකල් ඇත්තේ වනේ. යාළුව ඔක්කොම ගෙවල් වලට ගිහිල්ලා කියනවා අර හාමුදුරු බණක් කියනවා අවල් වලට අහපන් කියලා. පුදුමාකාර විදිහට මේ කරුණු තේරෙන්න පටන් ගත්තා. හැබැයි කිසිම දවසක සතිය ගැන මම අහලා නැහැ. කිසිම දවසක මේ විදිහට ජීවිතේට වදින දේවල් අහන්න නමුත් ඒ ස්වාමීන් වහන්සේලා මට ප්‍රියයි. ධම්මික හඳුර හම්බුනාට පස්සේ තමයි හුද්දටම හිල් වෙන්න ටෝකක් කනලා. හුද්දටම බැන්නේ තුපි අමනියෝ. ලංකාවේ ඉන්න මේ සකල සිරිම්පිරි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ ඉන්නේ ඔක්කොම අමනියෝ කියලා බෑ. මට ටිකක් වෙන්න තද වුණා. ඇයි යකෝ මේ සුද්ධන්න පුළුවන් දෙයමම ඉන්න අපිත් ඇවිල්ලා මේ බුද්ධාගම කාර්යෝනේ කියලා. ඉතින් කිව්වොත් ඔබ දන්නේ නැහැ බුදුහමන කියලා දීපු සතියේ. බුදුරජාණන්සේ ප්‍රධාන ඉගැන්ලින්න සතියේ. ඔබ විස්සු ඔබ අන්ති කොහොමද කතා කරන්නේ? මමත් බුද්ධාගමේ අම්මයි තාත්තත් බුද්ධාගම මට එතෙදිපන්ති රීටැප් තියෙන බුද්ධාගම ධම්මපදයේ අටපාඩමේ පුළුවන් කියලා මොන මගුල තිබුණත් ඔබ දන්නේ නැහැ. බුදුරජාණන්සේගේ එකම ඉගැන්වීම අප්‍රමාදේ. සතිය. උඹල මොනවද දැනගත්තත් ඒක දන්නේ නැහැ. ඇත්ත තමයි කතාව. අපි දැන් ওই සතිපාසල වැඩ පිළිවෙලට යනවානේ. අපි ඇත්තටම ජාතික මට්ටමට දැන් පැදුර එලා ඉවරයි. කිසිම දවසක කිසිම ළමේ කිසිම ගුරුවරේ කිසිම දෙමව්පිය අහලවත් නැහැ. අහලවත් නැහැ මේ සතිය තමයි ප්‍රධාන දේ කියලා. ඇහුවට පස්සේ අහනවා මේක බුද්ධ ආගමේද? ඉතින් අපි කියන්නේ නෑ කිසිම ආගමක් නෑ මේකේ. සතිය කියන්නේ හිතේ තියෙන தත්ත්වයක්. ඔය බුද්ධම හිතේ මේ අපි දක්ලා සිටින් පිට ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ ලෝකෙට ධර්මයේ දීප ජාතිය කියලා කිව්වට අපිට මේ බණ ඇහෙන හැටි. අපිට ඇහෙන්නේ මොනවද? ජාතක කතා කියනවා නම් තොරන් කවි ඇහෙනවා නම් පැලෙන්ඩ ලවුඩ් ස්පීකර් දාලා තියෙනවා නම් කනාඩි කනාඩි පැලෙන්ඩ ආ ඒකට සම්මාදම් වෙනවා. එහෙම නැත්නම් බුදු වෙන්නේ ඉස්සෙල්ලා සිද්ධාර්ථ කුමාරයා කතා ඇහෙනවනම් අම්මා බුදු වුණාට පස්සේ කතා කරු අප්පා තේරෙන්නේ අප්පව අපිට ගැඹුරුයි. බැරිද මේ ජාතක කතාවක් කියන්නේ. ඉතින් ආමතුත්තර ඉල්ලුම සැපීමේ නීතියද ජාතක කතාවලුයි කුමාරෝත්පත්ති කතාවයි කතා කරගෙන මිසක්කා මේ යන්නේ මේක මේ අපේ දෝෂයක් නෙවෙයි. මේ ධර්මයේ ගැඹිරත්වය. සුතමේ ඥානයක තියෙන ගැඹීරත්වය ඒක ලේසි නෑ. ඔය අපි හිතන විදිහටම කනේ මේ ඊය ප්ලග් ගහන එක නෙවෙයි. ඒකට පෙළඹෙන්න කොච්චරක් පින තියෙන්න ඕනද? බුදු කෙනෙක් හම්බුලා, manussත්ව ප්‍රතිලාභයක් ලැබිලා, ක්ෂණ සම්පත්තියක් ලැබිලා, සද්ධාත්ම ශ්‍රවණයක් ඇති කරගන්න. කල්යාණ මිත්‍රෙක් හම්බ වෙන්නේ. අපි ඒව නෙවෙයිනේ කල්පනා කරන්නේ රට යන්න තියෙනවා නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙනවා නම් දරුවන්ට රස්සාව හම්බ වෙනවා නම් කොළඹ ජනප්‍රිය පාසලට දරුවෙක් දා ගන්න තියෙන අම්මා ඒමදයි බන කණ්ඩේ කවදද අපිට කන් ඇහෙන්නේ ලංකාවට කන් ලාවට තමයි ඇහෙන්නේ ලාවට ඇහෙන්නේ කන මොකද ඇහිලා තියෙන්නේ අර හාව වගේ පිටරටවල වලින් සද්ද වලට තමයි මේක ටියුන් වෙලා තියෙන්නේ. භාවනාට ගියාට පස්සේ තේනවා අපිට හැම දෙයකින්ම කරන්නේ හිත බාහිරට ගෙනියන එක. ඒක නිසා යම් වෙලාවක සිතමේ ඥානෙ මොකද්ද කියලා අපි බුදුහාමුදුරන්ගෙන් අහගන්න තියෙනවා. අපේ ජම්මයෙන් එන්නේ කොහොමඩක්වත් අපි ළඟ තියෙන්නේ කාමෙටමයි. සංගීතේ පිනවණ්ඩ සවන් නැසුවන් ගෙසුවින් සංගීත සිංහල දේශේ මා වාගේ සමත් පෙර කාලියයෙක් නැත ඊට දුර්ජනා කෝපේ ඇන්නෑ ඊර්ෂ්‍යා කදාකත් මේ සිංහල සංගීතෙට නෑ අපිට ඕන කර තියෙන රාගර සාල සහිත බටේර සංගීතේ අපි කියනවා බොහෝම දියුණුවක් ඇති වෙලා තියෙනකල අපේ සංගීතේ ඉස්සර තිබුණේ මොනවද පැල් කවියයි ගැල් කවියයි ඒ ඔක්කොම ත්‍රිපිටකයනේ අපි කිව්වේ. ඉස්සර නිලුම් කවියක් බලන්න කදාව රාග තාල නැහැ. ඒක කියන්නේ සද්ධර්මයි. ගැල් කවියේ තියෙන සද්ධර්මයි. පැල් කවියේ තියෙන සද්ධර්මයි ඔකෙස්ට්‍රාස් දාගෙන සවුන්ඩ් මියුසික් මොකුත් නැහැ. දැන් ඒ වෙනුවට මේ ඔක්කොම තියෙනවා. ඇතුළේ පුස්. ඒ නිසා බුදු කෙනෙකුට තමයි තේරෙන්නේ වැඳලා අහන්න ඕන බුදුහාමුදුරන්ගේ මොකද්ද ස්වාමීන් වහන්සේ මේ සුත්තමේ ඥානය කියන්නේ? කොහොමද සුත්තමේ ඥානයට කැමති කෙනෙක් බුදුහාඳුර මහනවා කතංච බික්ක වේබික්කු සෝතා හෝති කොහොඳ මහණෙනි කෙනෙක් අසන්නෙක් බාටපත් වෙයි ඒ කියන්නේ ශ්‍රාවකෙක් බාටපත් වෙන ඉද බික්ක වේබික්කු තථාගතප්ප වේදිතෝ ධම්ම විනියෝ දේශේතා අට්ඨිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති. සර්වචන් වහන්සේ විසින් දේශනා සාක්ෂාත් කරන ලද ප්‍රතිවේද කරන ලද මේ ධර්ම විනය දෙක අට්ඨිකත්වා දුර් අර්ථ දැනගන්නාස. මානසිකත්වා ඉස්සර පස්සර දෙක ගලපමින් සබ්බං චේතසෝ සමන්නාහරිත්වා මුළු හදින්ම මේ අර කහන ගමන් මේ කහන ගමන් වැඩක් කරන ගමන් නෙමෙයි මුළු හදින්ම ඔහිතසෝතෝ කන් නමාගෙන හිත යොදාගෙන බණක් අහනවා නම් මේ විලාවිදි තමයි මේ sannivedanaye සිද්ධ වෙන්නේ. ඒක හැම වෙලාවෙම වෙන්නේ අපි අහගෙන ඉන්නේ හැම වෙලාවෙම වෙන්නේ කන ස්වභාවයෙන් අහන්නේ කාමේ. ඒකට ස්වභාවයෙන්ම යනවා. මේ සද්ධර්මයක් අහනවා කියන එකට සද්ධර්මයක් කනට වැටෙනවයි කියන එක <clears throat> ඒකට අනුග්‍රහ කරනවා කියන එක බුදුහාමුදුරන්ගෙන්ම අහගන්න ඕන. ඊට පස්සේ මේ සුත්වාන සංවරයේ පඤ්ඤා ශීලමේ ඥාන. මේ අහපු දේ මට වැටහි දේ දැනෙච්ච දැනෙච්ච දේ කරබැලීමේ ආසාවක් ඇවිල්ලා සංවර කරගන්න හදන බුදුජානකයේ තියෙන ත්‍රිවිධ සංවරයනේ කතා කරන්නේ. සීල සංවර සමාධි සංවර ප්‍රඥා සංවර සීල සංවර ආදී කල්යාණේ කියනවා සමාධි සංවර මධ්‍යේ කල්යාණේ කියනවා ප්‍රඥා සංවරයේ පරිෝසాన කල්යාණේ ඒ එකම තැනකටවත් එහෙම නැත්නම් මේ සීල සමාධි ප්‍රඥා පෙළ ගහලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ කිසිම තැනක පින්කමක් ගැන සඳහන් නැහැ. නොකල යුතුයමක් තියෙනවා. මේ නොපනත්කම කරන්න එපා, මේ වැඩේ කරන්න එපා, මේ වැඩේ කරන්න මෙච්චරයි. ඉතින් ඒකට මොනවද අඩු? පින්කමක් කරන්න අපිට වස්තු භෝග ඕනේ, තැනක් ඕනේ, බාර ගන්න කෙනෙක් ඕනේ, ගොඩක් දේවල් ඕනේ. නමුත් මෙතන තියෙන මේ හික්මීම ගත්තාම මෙතන තියෙන සබ්බ පාපස්සා කරන. භාවනා කරනකොට තමන් වාඩි වෙලා මට මේ ඉන්න පැයේ මාතුලින් කිසිම මේ මෙහෙම වාක්‍යයක් කලින් තියාගන්නකෝ චේතනම්බිකවේ කම්මං වදාම හැම චේතනාවකම කර්මයක් ඉඳගෙන කිසිම චේතනාවක් කරන්නේ නැතුව ඉන්නවනම් අන්න භාවනා සාර්ථකයි. තමන් වාඩි වෙනවා චේතනාවකින් ඇඟ හොල්ලන්නේ නැතුව ඉන්න හිතාගෙන. හොත් හොඳට පටල වාඩි වෙනවා. ඒ වගේම චේතනාව කරනවා කතා කරන්නේත් නැහැ. ඉතින් පුරාවටම චේතනා නැහැ. සංස්කාර නැහැ. කෙලෙස් නැහැ. සබ්බ පාපස්සා කරනවා. ඉතින් මේ 142 වෙනි රිට්‍රීට් එක තාම මම දැකන්නේ කිසිම යෝගාවචරයක් මේ ඉඳගෙන ඉන්න එක පිනක් කියලා දන්න බා. ඒගොල්ලන් ඕනේ පින් කරනකොට ගිජ්ජු හෙල්ලෙන්න ඕන. බෙර සද්ද ඇහෙන්න ඕන. හඳුන් කුරුසෝ දෙන්න ඕන. හඩු ගඳ ඇෙන්න ඕන. මේකේ මොනවත් නැති නිසා නිකන් ඇඟට වදින්නේ නැහැ. ඒක නිසා සුතමේ ඥානකින් කවදා හරි තේරුණා නම් ඒ නැත්තම් තමන්ට කල්යාණ මිත්‍රය හම්බ වෙලා සුතුමේ ඥානෙ තේරුණා නම් මෙතෙක් කරපු එකක්වත් වෙනස් කරන්න එපා. අපි කරොත් පින්ක එකක්වත් නැත ගනි. ඔය ඉබෙන් තමයි මෙතෙන් ආවේ. ඒ පින්න නිසා තමයි උට මේ කල්යාණ මිත්‍ර ළඟට අපි ආවේ. හම්බුනාට පස්සේ බලන කරන ඕනේ තූතු කුඩියක් සිහියෙන් කරන්න. කරන දේ සිහියෙන් කරන්න බුද්ධ ඥානසු මල පූජා කරන වෙලාවේදී ඊටාම ශද්ධාවෙන් මේ මල යම්සේ දිලා යන්නේද එලෙස මාගේ කය දිලා යන්නේ කියලා පූජා කරනකොට මේක හුතුවට 100ෙන් කරන්නේ. ඒකට ගඳ කිලියට ගිහලා මල පූජා කරනවා. වැසි කිලියට ගිහලා මල පහ කරනකොට 100ෙන් කරන්නේ. වෙනසක් නැහැ. දෙක මේක කුසලේ. අපි දන්නේ වෙන්නේ මේ ගඳ කිඩේ විතරයි පින් තියෙන්නේ කියලා. වැසි කිලිය නැහැ කියලා. මොකද ගඳ කිරිය පාවිච්චි කරන මලයි වැස කිරිය පාවිච්චි කරන මලයි දෙකම එක අකුරු දෙක නම් තමයි. පුදුජනන්සේ කියන්නේ සතිපට්ඨානේ මල් පූජා කරන්න මේකට යන්නේ නෑ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැස කිරිය කැසීලි කරනකොට මහණෙනි සීයෙන් කරපල්. බුදුරජාණන් ඉන්න කාලේ ඔය මල් පූජා කරන කතා තිබුණේ නෑ. නමුත් මං කියන්නේ කිසි දෝෂයක් නෑ. කරන දේ සීයෙන් කරන්න. ඉතින් මට මේවා කියනකොට මම දන්නවා මම බැලුම් ගහනවායි කියලා. කමන්නේ මට මේ ධම්මික හමුදෝ කිව්වේ ඒ දවස්වල මට සිගරට් බොන්න ඕන. ඉතින් මම බොහොම සන්තෝෂෙන් දවසක් මට හිම්බිරිසාදී සිගරට් එක බිලේ පාවුණා. ඊට පස්සේ මං ගිහලා ඒ හමුදුරණ කිව්වා මේ මම තාන්ත මං අධිෂ්ඨානයක් ගත්තා. මම ඊට පස්සේ සිගරට් බොන්න එක හරි අර සෙමක නරක වුණාට පස්සේ සිගරට් දුම මුගක් වෙලා යනකම් ගත ගන්න. ඊට පස්සේ උඹ අම්මනේ අම්බ මෝඩය අම්බ තකතිව බීපන් යකෝ සිගරට් කිව්වා. මොංගලදාස වේ හාමිය කෙනෙක් වශයෙන් මම ගිහිය මොනවද මේ කියන්නේ කියලා. නෑ නෑ නෑ නෑ බොනකොට හොඳට සතියෙන් බීපන්. එතකොට නතර කරයි වගේ තටමලා නෙවෙයි දා නතර කරන්නේ ඊට පස්සේ කවදාවත් ආයෙ බොන්නේ නෑ. ඔබ දැන් ඕන නතර කරලා බලන්න තව සෝමානේ කිය ආයෙ පටන් ගන්නවා. අසියෙන් අමනාපේ මොකද සෝමානේ වචනේ කියන්න එපා බැරි වෙලාවක් කාටවත් කවුද මේක පිළිගන්නේ නෑ මම ඔබට ඇත්ත කියන්නේ. සතෙක් මරණ වුණත් කමක් නෑ. හදිස්සියකදී කටයුතු වෙනකොට හොඳ 100ෙන් කරපන්. කරන්න බෑ. කරන්න බෑ. හොරකමක් කරන්න දැන දැන කරන්න. කරන්න බෑ. එතකොට තියෙන මේ ගන්න බඩුවට ඩිලේ පිච්චෙනවා. පැහැිනවනේ. ඕනේ දෙයක් කරන්න පොඩ්ඩක් බොන්න ඕනේ. පමාදයට වැඩ නැත්නම් පව් කරන්න බෑ. එනිසා සීළු පවුල අම්මන අන්තිම අමනම පව තමයි මදේට ප්‍රමාදයට හේතු වෙන මත්පැන්. මදේ ප්‍රමාදේ අපිට උනේ අප්‍රමාදීය. අප්‍රමාදී කරන ඕන දෙයක් කරන්න බෑ. වැරදි නෑ කියලා කියන්නේ. නමුත් වැරද්ද හොඳට තේරෙනවා. නමුත් ඔක්කොමලා ඉන්නේ මදේනේ. ඔක්කොමලා ඉන්නේ ප්‍රමාදේ. බීලම නන් නෙවෙයි. හැබැයි සූස්තියක ඉන්න හැම කෙනාම. සතියෙන් ගත නොකරන හැම වෙලාවෙම අපි ඉන්නේ ප්‍රමාදේනේ. සතියෙන් ගතනකොට හැම වෙලාවෙම වෙන්නේ මදේකනේ. ඉතින් අපි දීපමිනියට බයි. කුඩු ගහන මිනිසුන්ද බයි. ඉතින් අනික් මිනිසුත් ඉන්නේ මදේ පමාදේ. Taman මේක දන්නවනම් මේ මදේ ඉන්න වෙලාව මේ පමාදේ ඉන්න මේ අප්‍රමාදේ ඉන්න වෙලාව කියලා. Tamanට සීරේ අප්‍රමාදයෙන් ඉඳගෙන මොන දේ කෙරුවත් ඒක පිළිබඳ පොත් ලැබීමක් තියෙනවා. මදයෙන් ප්‍රමාදයෙන් කරන දේක තොංගානවත් දන්නේ නැහැ. ඉතින් මේ ටික අපිට හවුවෙන්නේ නැතුව නැත්නම් මේ ටික අපි තේරුම් ගන්න නැතුව අපි මේ කරන්නම් වාලේ මේක හොඳයි මේක නරකයි කියලා කෙරුවට සතියෙන් ඉන්න කෙනාට විතරයි තේරෙන්නේ මේ සතියට යොමු වෙන්නේ මොනවද මන මානසිකාතබ්බා අමනසිකාතබ්බා කියලා අපි භාවනා කරනවා කියන්නේ ආනපනේ කරනකොට පිම්බීම හැකලින් පේනවා හොඳයි දෙකම සතිය. ඉතින් යෝගාවචරණ මේක ප්‍රශ්නයක්. දැන් ස්වාමීන් වහන්සේ භාවනා කරන යනකොට මට පිම්බීම හැකිලෙම දැන් මොකද කරන්නේ? ඉතින් කියන්නේ තියෙන කොයි එක කෙරුවොත්ද සතිය වැඩේ කරපන්. දෙකම තියෙනවනේ දෙකම හොඳයි. ප්‍රශ්නයක් තියෙනවා ගොරෝසු දෙයක් ගන්න. ප්‍රකට දෙයක් ගන්න. අපිට ඕන කරලා තියෙන ආනාපානවත් පිම්බීම හැකිලෙමත් නෙවෙයිනේ. අපිට ඕන තියෙන සතියනේ. ඒ නිසා මානසිකාතබ්බ ධර්මයි. මානසික යොමු කළ යුතු ධර්ම මේකයි. අමනසිකාතබ්බ ධර්ම මේකයි කියන එක තමයි බුදුරජාණන්සේගේ අනුශාසනා පාටිහාරය. නැසී ඒවම් විතක්කේ තබ්බන් ඒවම් මා විතක්කේත ඒවම් මනසිකාදබ්බන් ඒවම් මා මනසිකරෝත ඒවම් පජහත ඒවම් උපසම්පජ්ජ විහෙත තුනේ බුදු හොය හය කියන්නේ මේකට හිතියොදපන් මේකට හිතියොදන්න එපා මේක මනසිකාරය කරපන් මේක මනසිකාරය කරන්න එපා මේක අත්හැරපන් මේකට එළඹ වාසය කරපන් ඉතින් අපිට තොග පිටින් එනවනේ භාවනා කරනකොට සක්මන් කරනකොට নানা ප්‍රකාර අරමුණ කොයි අරමුණටද සතිය කිට්ටු කොයි අරමුණ කරනකොට සතිය ලේසියෙන් කරන්න පුළුවන් කියලා බලලා අපි මේ ආනාපාන කරන්ඩ එහෙම නැත්නම් හුස්මෙන් නිවෙන්නේ නිවන කියන්නේ. හුස්ම ගන්න සතිය වඩන්න. අන්නේ විදිහට මානසිකාතබ්බ ධම්ම, අමනසිකාතබ්බ ධම්ම කියන එක ඒ දෙක තමයි ඇත්තටම යෝනිසමනස්කාරය කියන්නේ. මේක නැතුව අපි මොන්න ධර්ම කොටස ඇහුවත් ධර්ම කොටස හිත තබා ගැනීම බරක් වෙනවා මිසක් ක්‍රියාවත් කරන්න දන්නේ නැහැනේ ක්‍රියාවත් කරනකොට අපි කරකොලත ඇරියා වගේනේ මත් වෙනවනේ අන්නේම මත් නොවීම පිණිස බුදුසසුන් කියන්නේ පද ලක්ෂයක් කියනකොටදී එක පදයක් කියලා දෙනනම් ඇති කියලා සාරිපුත්‍ර සාන්තිය ස්තුති කරනවා කෝටි ගණන් බණ කියනකොට රෙඩිය තේරෙන එක පදයක් කියලා දීපන් ඒ මනසේ ක්‍රියාවත් කරනවා අපි කොච්චරක් මේ මහා රුවන්වැලිසෑය වගේ දාගැබතරම් බණ ඇහුවට පස්සේ තමයි අර කොත වාගේ අවශ්‍ය කරන පුංචි ඩිංගිත්ත අර උඩ තියෙන චූඩාමාණික්ක වගේ පොඩ්ඩට යන්න කොච්චරක් මේ කොට ගහන්න ඕනද කියලා බලන්න. අහගෙන ගහගෙන යනකොට තමයි අර උඩ තියෙන චූඩාමාණික්ක වගේ අවශ්‍ය වෙලාවට මේ කාරණා ලැබෙන්නේ. ඒ නිසා අපි අර මුලින් කරගෙන යන පින්කම් කරන දේවල් නරක නෑ. ඒ ගිහිල්ලා තමයි මෙතෙන් එන්නේ. ආවට පස්සේ තමයි තේරුම් අරගන්න ඕනේ මේ සුතවිය කියන එක නැත්නම් මේ බහුසුත භාවයේ අසුවිරු ඥාන කියන එක ඒක ධනයක් තමන්ගේ ජීවිතය නිවනට යොමු කරනවා. එහෙම නැත්නම් මේ නන්නත්තර කරවන්න තියෙන මේ භෞතික ඥාන තියෙන. මේ භෞතික ඥාන වලට අපේ ජීවිතය අවුරුදු 5 ඉඳලා 25 වෙනකන් සුන්දරම වයසේ කාබෂිනිය කරන්නේ. මම අපේ අටේ පන්තියේ තිබ්බ විභාගෙන් පාස් වෙලා 10 පන්තියට යනකොට අටේ පන්තියේම අපි තේරුණා විද්‍යාව විෂయం කරන්න. ඉතින් ලොක්කෝ අපි. අනික කට්ටිය අපි තරම් දක්ෂ නැහැ ඒගොල්ලෝ වාණිජ කරනවා. ඊටත් එදී දක්ෂ නැති කට්ටිය කලා විෂయం කරනවා. කලා විෂయం කරනවා මොකද? බෞද්ධ සදාචාරේ. ඒව ජෝ ගොරක වැඩ. අපි එහෙම ඩයිසෙක් නිව්ටන්ද අරණ්‍යයේද මේ න්‍යාය දාන්න මඟුලක් නැහැ. ගෙදර ඇවිල්ලා කලාවිෂන් කරන අක්කලාට පෙන පුම්බනවා අපි. ඒ ඒ ඒ සාපේ. ඔය පශ්චාත්තුපාදී කෙනෙකුට තමයි මට තේරෙන්නේ එදා අතෑරපු දේ. අපි ඒ බුද්ධ ධර්ම ටිකක් ඉදිරියට ගෙනිච්චා නම් අපිට මීට කලින් මේක තේරෙන්න ඉඩ තිබුණා. ඒ අර කාපු කෑමන කක කක යෑම අවශ්‍ය කරන්නේ ඊට පස්සේ මං ඉගෙන ගත්තේ මොයේ පශ්චාත්තුපාදී මට ඕන තරම් ඇති වෙන ත්‍රිපිටකය කියව ගන්න ඉඩ ගන්න ඕනවට. රස්සාවක් කරන්න ඕනෙත් නැහැ. ඒක ගෑණියක් ගන්න ඕනෙත් නැහැ. ඒක ඉන්න පුළුවන් විවේකයක් තියෙනවානේ. පුළුවන් තරම් කියුවා. මම වාසියට කෙරුවේ ත්‍රිපිටකය කියවන්න මට පාළි දැනුම නැහැ. මොකද ඒ සාමාන්‍යයෙන් කියනකොට 130ක් විතර දැනෙන. ඔහි කියුන්. ආයෙසරයක් කියුන්. ආයෙසරයක් කියුන්. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවට දාලා ඉංග්‍රීසි භාෂාවෙන් කියවනවා. බුරුම ගත්තට පස්සේ බුරුම් භාෂාවෙන් කියවනවා. පාලියෙන් කියනවා සිංහලෙන් කියනවා කියවනවා කියවනවා කියවනවා කියවනවා පස්සේ මම ඇවිල්ලා ලොකු සාංශය හම්බෙච්ච වෙලාවේ පළවෙනි දෙවෙනි දවසේ මම චෝදනා කරා මේ අපබ්බන්ත තේරෙන්නේ නැහැ සාංශ මේ ත්‍රිපිටකය ඉලිලා තියෙනවා අමාරුයි කියලා ඉතින් ඊට පස්සේ කිව්වා මේවා ගැඹුරු තමයි ඔය කරුණසේ ජලත්ගේ වගේ නව කතාවල් කියනවා වගේ හම්බෙන්නේ නැහැ මේක නමුත් කියවන්නේ කියවන්නේ මොකද වෙන්නේ කියවන්නේ කියවන්නේ දවසින් දවස ටික ටික ටික ටික වදිනවා ඉතින් ඒක නිසා ආරම්භක ශේෂ වශයෙන් අපිට මොනවත් නැති වුණාට එක්ක සුත්තමේ ලබා ගන්න බණක් අහලා ඒක මේ මේ භාවනා උපදේශ සහිත බණක්. එහෙම නැත්නම් ශික්ෂාවකට යොමු කරන බණක්. නැත්නම් කිලිම ත්‍රිපිටකය කියවන. ඒ කියන්නේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ. ඊළ වෙන භාෂාවකටත් දාලා සාකච්ඡා කරලා බලන්න කිසිම දෙයක් එක ඉල ඇලපිල්ල පාපිල්ල විසිකරන දෙයක් නැහැ. අන්නේ සුත්තමේ ඥානිය ලබනද අපි හික්මිලා නැහැ. අපිට බයලජ්ජාව නැහැ. අපි අහන්නේ අහන්න ප්‍රිය දේවල්. ඒ වගේ බොහෝ විට සත්‍ය තියෙන්න පුළුවන් නැතු වෙන්න පුළුවන්. අපි මේ භාවනාවට අදාළ දේවල් නැත්නම් මේ සුත්‍රමී ඥානෙ වශයෙන් ਸਰවඥන්සේ නම් කරන දේවල් අපිට එච්චර ප්‍රිය වෙන්න පුළුවන්. ඒක හිතේ තියාගෙන ඉන්න තමයි. අපිට කවුරු හරි බැන්නොත් හරි ස්තුති කිව්වොත් හොඳට මතක ඉන්නවා. බණ ටික කවුරුත් කියලා මතක හිටින්නේ නැහැ නේ කියලා. හොඳට කවුරු හරි බැන්නනම් ඒක මතක හිටිනවා අහවල් පරට්ටි අහවල් තැනදී මට මෙහෙම කිව්වයි කියලා වචන දෙකමත් එක මතක තියෙනවා. මේ වගේ නෑනේ එහෙම රාග කුප්ප කරතියක් නෑනේ. ක්ලේශ කෝප කරන්නේ ඒක නිසා මේක මතක හිටින්නේ ඒක දැනගෙන නැවත නැවත කරනකොට Tamanට කවදා හෝ එවැනි විනෝදාංශ සහිත නැත්නම් එවැනි සද්ධර්මයට ප්‍රිය කරන සත්පුරුෂය හම්බෙන්න ඉඩ තියෙනවා. ඒක හොඳ ප්‍රමාණයක් Taman ඇසුරු කරන කෙනා මොනවා ප්‍රිය කරන කෙනෙක්ද කියලා බලන්න. අපි දැන් ඇසුරු කරන්නේ ඔක්කොම යමපල්ලෝ. ඇද්දින හරියක් අදින්නේ අපායට. ගිනියන හරියක් ගිනියන්නේ කෙලෙසට. මේ බය වෙන්න දෙයක් නැහැ. එදා ස්වභාවය. නමුත් ඔය අතරමැද ඉන්නවා ඒ ධර්මයට ප්‍රිය කරන ඇත්තෝ මේ ළඟදි මම මේ කියවන්න ලැබුණා. මේ ලෝකයේ අද යන්නේ තේ ආණ්ඩු වශයෙන්ම යුද්ධයි. මුළු විද්‍යාඥයන්ගේ 99ක් වේදිලා තියෙන්නේ ආයුධ හදන්න. වෛද්‍ය විද්‍යාවෙන් පුදුමාකාර විදියට මිනිස්සුන්ට ඒ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රීස් වලින් මිනිස්සු වස්තුගාස විස කවනවා. මේ විදිහට තාක්ෂණය. ඒ ඔක්කොම තියෙද්දි කවදටත් වැඩි අද පිරිසක් සතුටුමත් වෙන්න උත්සාහ කරනවා. ඔක්කොම බෞද්ධයෝ නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඔක්කොම බෞද්ධයෝ නෙවෙයි. නමුත් අබෞද්ධ වූ මේ සතිමත් වෙන්න උත්සාහ කරන පිරිස පුදුමාකාර විදිහට පසුගිය අවුරුදු 40 වල වැඩි වුණා. ඒගොල්ල අතර එකම පවුලේ නෑය වගේ පුදුම බන්ධනයක් තියෙනවා. ඕනේ රටකට ගියහම ඕනේ සදාචාරයට ගියහම සතිමත් පුද්ගලයා කවුද කියලා ඒක පැය යනකොට අඳතයි. අර ආගම මේ ආගම ඊව මොකුත් නැහැ. සදා මේ මූලධර්මවාදීනේ කවුද කියලා ඒගොල්ලන් කියනවා කොන්ෂස් සාමි කියලා. ඒගොල්ලෝ බොහොම අවදියෙන් ගත කරනවා. මේ ලෝකයේ යන හරියක් යන්නේ අහිංසක මිනිස්සු රජයයි ඔක්කොම අන්ධකාරයෙන් අන්ධකාරයෙන්. ඒකෙදිත් නැගිටින පිරිසක් ඉන්නවා. ආ මේක දැනගන්න පුළුවන් සුත්තු විඥානයේ තියෙනවනම් මේ කේල් ගහ කන්නද ගොනා යන්නේ පොල් ගහ කන්නද කියන එක. අපිත් ඇවිදපු ඇවිදිල්ල හොඳට මතක තියාගන්න. ඉඳලා තමයි අපි මේ යම් දවසක මේ සුත්තමේ ඥානෙට වැටුනේ ඒක නැතුව බෑ. සුත්තමේ ඥානෙ අවශ්‍යයි. හැබැයි මේ සුත්තමේ ඥානෙ ඒකාන්තයෙන්ම සුත්වාන සංවරීයේ පඤ්ඤා. අසූදේ සංවරීයට යෙදුනොත් සීලමේ ඥාන. එහෙම නැත්නම් බූරුවෙක් පිට උඩ හකුරු පැටවුවා වගේ ඉගෙනගත්ත දේ නැති වැඩන්නේ. ඉතින් ඒක නිසා අපි අද ලෝකයේ තියෙන අධ්‍යාපන ක්‍රම විශේෂ ලංකාව වගේ ආරක්ෂක භාවය බලනකොට අපි බොහොම උසස් මට්ටමක ඉන්නේ. කියලා දෙන්න පුළුවන්. මොකද මිනිස් භාෂාව අඳුරනවා. ව්‍යාකරණ අඳුරනවා. ඒකට ඉඳගෙන දේශන වලට අහුම්කම් දෙන්න ලෑස්ති. ඒ නිසා අපි පාවිච්චි කරනවා මේ උපක්‍රමය පාවිච්චි කරනවා. හැබැයි කවදාකවත් අපි බලාපොරොත්තු වෙන මට උන්න මේක යන්නේ නැහැ කියලා කනගාටු වෙන්න එපා. ඔය සතිපාසලෙන් අපි ඉගෙන ගන්න පාඩම මේකයි. මේ පොඩි ළමයින්ට ගිහිල්ලා දුන්නට පස්සේ ඒක හරි අමාරුයි දෙමාපිය හරහා පොඩි ළමයින්ට ගෙනියන්න. හරි අමාරුයි ගුරුවරට හරහා ගෙනියන්න. මේ දෙගොල්ලම හරි අපහසුකකටපත් වෙනවා. නමුත් ළමයා දීපු ගමන් ඒ ළමයිගේ තියෙන පිපිජීම දිහා බලනකොට පේනවා මේ ළමයට මොනවද බෝලා තියෙන්නේ. එනිසා අපි පශ්චාත්තාප වෙන්නේ. අපි ළමයි ප්‍රතිචාර හොඳක්වත් පශ්චාත්තාප වෙන්නේ අපි දන්නවා මේක අමාරුයි කියලා. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් ඔක්කොටම ධර්මය ඇහෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒක සඳහා ශ්‍රද්ධාවෙන් පෙළඹිලා ඇසුරු කරලා කීන දේ කරන කරන දේ කියනවාද කියලා බලලා හිත යොදලා මේක ධාරණය කරගෙන ක්‍රියාවත් වෙච්ච දවස තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේ සුතමේ ඥානය තමයි අපිට තියෙන ලොකුම ධනය. අපි මෙතෙක් කල මේ ඔක්කොම පටලවාගෙන සංවරයට එනෙව්වයි නැතිව්වයි පටලවාගෙන කරන්න ගියාම ඒක ධර්මයට කරන නිග්‍රහයක් වෙනවා. මේ ඔක්කොම එක මල්ලේ දාලා තියෙන්නේ දැන්. මත් භාවනා කරන්න ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා සුමකට යොමු කරන දේ මෙහෙමයි මානසිකාරට යොමු කරන දේ මෙහෙමයි අමනසිකාරට යොමු කරන දේ මෙහෙමයි යෝන්සමනසිකාරය මෙහෙමයි කියලා හරියට තේරුම් ගත්ත පස්සේ තේරෙනවා මේක කියලා දෙන්න කොච්චර අමාරුද කියලා ධම්මේ තේරෙන්න තේරෙන්න පසු බාණ්ඩ හිතෙනවා මොකද මිනිස්සු අහන්න කැමැතිම මේ කාම ගුණයන් ගැන විතරයි ධර්මය ගැන අහනකොට කලාතුරකින් තමයි දෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ඒක නිසා මන් දෝත්සහයි වෙන්න එපා. මන් දෝත්සහයි වෙනද පුළුවන් ප්‍රමාණයෙන් Taman දන්න දේ අනික කෙනෙකුට කියලා දෙන්න. හැබැයි ඒක ශික්ෂණයට යන ලක් වෙන දෙයක්. එහෙම නැත්නම් අහලා මම අසවල් අසවල් දී දන්නවා කියන නම්බුව නෙමෙයි. අන්න ඒ සුතමේ ඥාණය ධනයක් වශයෙන් පාවිච්චි කරන්න දන්න කෙනාට පේනවා භාවනා කරනකොට Tamanට ලැබෙන අත්දැකීම් ටික ඉදිරිපත් කිරීමේදී කමඨාන් වාර්තාව ඉදිරිපත් කිරීමේදී සුතමේ ඥාන තියෙන එකකට ලාභයක් තියෙනවා. හැබැයි සුතමේ ඥානය ඉස්සර කරලා භාවනාමය ඥානෙ පස්සට දැම්මොත් ගුණා පස්සට දාන කරත් ඉස්සර කරා වගේ අලිම කරදරයක්. ඒ නිසා පඬිස්වාංශ කියනවා සුතමේ ඥානෙ හැම වෙලාවෙම වැරදි නෑ. කොච්චර බහුසුන ප්‍රශ්නයක් නෑ. ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න දන්නවනම්. එහෙම නැත්තම් මේ උගත් පිස්සු කියලා ගොඩාක් කරුණු දැනගත්තාම භාවනාවට පෙළඹෙන අහිංසකම නැති වෙනවා. ඔලොමල ගතිය ඉන්න පටන් අර ගන්නවා. ඒක නිමේ සුතුමි ඥානය කියන්නේ. සුතුමි ඥානය හැම වෙලාවෙම තමයි ශ්‍රාවකෙක් බාටපත් කරනවා. ආධුනිකෙක් බාටපත් කරනවා. අහිංසක බාටපත් කරනවා. ඒක නිසා අපිට බණ අහන්න අහන්න සුතුමි ඥානේ ਸਰවචනසිකේ ಗುಣ තව තව තව තව කැපිපෙන්න පටන් ගන්නවා. ඒ කැපිපෙන්න හේතුව අපි අහන දේ සීල ශික්ෂාවට සමාධි ශික්ෂාට ප්‍රඥා ශික්ෂාට දාන ප්‍රමාණය හැටියට දෙයි. කිසිසේත්ම හිතන්න එපා සීල ශික්ෂා කොච්චර සාර්ථක වුණාද කියන එක අදාළ නෑ. ප්‍රඥා සීය සමාධි ශික්ෂා කොච්චර අදාළ හරියට නැද්ද කියන එක අදාළ නෑ. ප්‍රඥා ශික්ෂාව කොච්චර හරියන්නේ නැද්ද කියන එක නේ උත්සාහය. ඒ සඳහා ගන්න ප්‍රයත්නේ වුණත් දිව්‍ය බ්‍රහ්මිය වඳිනවා. ඒ නිසා අපි පිටිස මේ වගේ ඉන්න බේසකට ඒ අතින් බලනකොට සෑහෙන ධනවත්. නමුත් උඟ දිනේ තාමත් දන්නේ එහෙම ධනයක් Taman ළඟ තියෙනවා කියලා. ඒගොල්ලෝ හිතනවා මේ තාම අහපු නැති බණවල තමයි බණ ධර්මයේ තියෙන්නේ. එහෙම නැත්නම් අපි තාම නොදන්න දේ තමයි මේ ගැඹුරු තියෙන්නේ කියලා අපි අර දන්න දේ නොසලකනවා නැත්නම් ඒ ධනේට සලකන්න දන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක අර කනට මණිකක් පය වැදුනා වගේ නිසා මේ තියෙන දැනුම ඕනකටත් වැඩි වැඩි කියලා මම පොළොවේ අත ගහලා දూరుලා කියනවා. කිසිසේත්ම වෙන මොනක්වත් අවශ්‍ය නැහැ. ඒක ක්‍රියාවත් කරන්ද කෙලස් කැපෙන සතිය වැඩෙන අප්‍රමාදී වැඩෙන පැත්තට ඒකටත් දෙවන්නේකින් අහලා වැඩක් නැහැ Tamanටම තේරෙන්න ඕනේ කරගෙන කරගෙන යනකොට අසහනිය අඩු වීමෙන් ආතතිය අඩු වීමෙන් ඒ නිසා මේ සුත්තමේ ඥානේ පරීක්ෂා වෙන්නේ ඉස්සර තිබුණු ආතතිය එන්නේ අඩු වෙන ගතිය තියෙනවනම් අන්න ධනයක් වාඩපත් වෙනවා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව සුතුමේ ඥානෙ පිට හේතු ආසනාව වේවා. ඒක සියලු දෙනාගේම ආතතිය අඩු වීමට කෙලෙස් අඩු වීමට සතිය අප්‍රමාදය වඩ වඩා තීරුම් ගැනීමට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.